ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාව සඳහායි කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ශීලම් දෙනායේ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතං ලෝකං අවික්ඛන්තං මච්චු රාජාන පස්සති ශුඤ්‍යතෝ ලෝකං අවික්ඛස්සු මෝඝ රාජ සදාසතෝ අත්තානු දිට්ඨින් ඌහච්ච එවං මච්චුතරෝසියා එවං දෝකං අවික්කන්තං මච්චු රාජාන පස්සති තී ස්වාමීන් වහන්සේ මෑණිනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ දවසේ වැඩමුළුවේ පළවෙනි දවස වශයෙන් පළවෙනි ධර්ම දේශනාවට අපි අවස්ථාව ලබා ගත්තා. ඒ වෙලාවේදී සීකරගත් දෙයක් මේ වෙලාවේදී මතක් කර ගන්නවා නම් අපි මේ ධර්ම මේ වැඩ භාවනා වැඩමුළුව හැම දවසකම මේ වගේ ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙන් කර ගන්න කාලය තුල පවත්වන දේශනා දේශනාවලියක් විදිහටයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දේශනාවලිය සඳහා අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච සූත්‍රයක් සාමාන්‍ය චාරිත්‍රාක් විදිහට ඉදිරියෙන් තියාගන්න. ඉතින් මේ අපි 59 වෙනි වැඩමුළුව ඔක්තෝබර් 22 ඊයේ පටන් ගත්ත අද 23 වෙනිදා මේ වැඩමුළුව සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ මෝගරාජ සූත්‍රය කියලා සුත්තනිකා නිපාතේ අටක නිපාතේ සඳහන් වෙලා පාරායන වර්ගයේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක් මේ සුත්ත නිපාතේ කියන පොත සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ කුද්දක නිකායටයි ඇතුළත්ලා තියෙන්නේ. ඉතින් මේ මොගරාජ සූත්‍රයේ මේ මොගරාජ කියන භාවනා යෝගාවචරයා අන්‍ය තීර්ථක භාවනා යෝගාවචරයේ සර්වචනාංශී ඉදිරියටපත් වෙලා අහන ප්‍රශ්නයක් කතං ලෝකං අවෙක්කන්ත අවෙක්කන්තං මච්චු රාජාන පස්සති ස්වාමීන් වහන්සේ කොයි ආකාරයට අපි මේ ලෝකේ දිහා බැලුවොත්ද අපිට මායාවෙන් මායාවේ ඇස්වාගතවා දෝෂ වලට අහු වෙන්නේ නැතුව අමරණීය තත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙන්නේ කියලා. මායාවට අහු වෙන්නේ නැතුව බේරෙන්න පුළුවන් කියලා. එතකොට සරුවචනාංශේ සඳහන් කරනවා ශුන්‍යතෝ ලෝකං අවිකස්සු මුදු සූත්‍රයේම තියෙන පාඩේ ඉතරයි මේ ලෝකේ ශූන්‍ය දෙයක් විතර බලන්න මෝග රාජ ආමන්ත්‍රණය කරන මෝග රාජ මේ ශූන්‍ය ලෝකයේ ශූන්‍ය දෙයක් විතර බලන්න සදා සතෝ නිතර සතිමත්ව ගත කරමින් ලෝකයේ ඇති ශූන්‍යත්වය බලන්න. අත්තාන දිට්ඨින් උහච්ච. ඒකට උපකාරක වෙන උපකරණ තමයි තමන්ට මමයේ මාගේ නැත්නම් ආත්මයක් පවතින්නේ යන මේ මුල් බහගත් දිට්ඨිය උහච්ච කියලා කියන්නේ මුලින් නුදුරා දපන්න. ඒවන් <clears throat> මච්චතරෝසියා මේ වමෙක් ඉන්නවා කියන හැඟීම තියෙන තාක්කල් මායයට යව මරන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට ඒ ආත්තාන දිට්ඨිය උපු මුලින් ප්‍රාදාන පුළුවන් නම් එයා මායාව ඉක්මවනවා. මච්චුතරෝ එතර වෙන්න පුළුවන්. ඒවල් ලෝකං අවික්ඛංසු මච්චු රාජාන පස්සති. මෙන්න මේ ආකාරයට ලෝකේ දිහා බලන කෙනාට කෙනාව මායාවේ නපුරු බැල්මට ලක් වෙන්නේ නැහැ. මේක තමයි මේ ගාථා ධර්මයේ තියෙන සාමාන්‍ය සරලාර්ථය. නමුත් ඒක විග්‍රහ කරලා ගත්තාම ඒක ඇතුලේ ගොඩක් අර්ථ රාශියක් ගැඹෙලා තියෙනවා. ඉතින් අපි ඊයේ දවසේ ධර්ම දේශනාවේදී උත්සාහ කළේ මේ විදිහට හැමෝටම එහෙම නැත්නම් මූලික සුදුසුකම් සහ පෙළ ගැසීම් ඒ වගේම ලෑස්ති වීමක් නැති කෙනාට ඒ හැමදාම සතියින් ඉන්නවා කියන එක කරන්නත් බෑ. දෙක මේ ආත්ම දෘෂ්ටිය තුලයි ගැටේ තියෙන්නේ කියලා තේරුම් ගන්නත් බෑ. දැනගත්තත් ඒ ආශාව තිබුණත් පින් කරලා තිබුණත් එහි මේ ආත්ම දෘෂ්ටිය නැත්නම් අනාත්ම ධර්මය නැත්නම් ආත්ම දෘෂ්ටි තුරුගීීම නැත්නම් අනාත්ම ධර්මයේ තේරුම් ගැනීම කරන්නත් බෑ. නමුත් ඒ කිරීම සඳහා මේ සූත්‍රේ නැති වුණාට සාමාන්‍ය අපි මේ ගත කරන සාමාන්‍ය අන්ධ පෘථග්ජන සත්වයේ ඉඳලා ක්‍රමයෙන් ආර්ය සුතවතෝ සුතවත් පුත්‍ත්‍ජන තත්ත්වයටපත් වෙලා ඊට පස්සේ ආර්ය තත්ත්වයටපත් වෙලා ඒ ආර්ය තත්ත්වය හරහා තමයි අරහත්වයට යෑමෙන් මේ කියන தত্ত্বය මේ ජීවිතය තුළදීම මිලවදීම සාක්ෂාත් කරගත හැකියි ඉතින් ඒ නිසා ඉස්සල්ලාම මේ ශුන්‍ය වශයෙන් ලෝකෙ දිහා බැලිය යුතුයි කියන එක අසාධන ගතියක්. ඒක අහලා දැනගත්තට පස්සේ ඒ සඳහා ඇති ප්‍රතිපදාවට අපි කියනවා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා. අන්නේ නිබ්බාන ගාම ප්‍රතිපදාව පටන් අරගන්න ඒ නැත්නම් මේ ශුන්‍ය වශයෙන් ලෝකෙ දිහා බලන්න කියන එක අහන්න සුදුසුකම් ඕනේ නැහැ. ඕනම කෙනෙකුට ඒක අහන්න පුළුවන්. අහපු කෙනා ඊදී අහන්න සුදුසුද එහෙම නැත්නම් අහලා වැඩක් ගන්නවද කියලා කියන්නේ එහෙම අහනකොට කෙනෙකුට මේක කරන්න ඕනේ මේක හොයලා බලන්න ඕනේ මේක තියා සොයා බලන්න ඕනේ කියලා කුසල ඡන්දයක් පහළ වෙනවා නම් එයා සුදුස්සා. නමුත් ඇහුණට එහෙම ඒක විශ්ේ කාලයක් ගන්න සොයා බලන්න කුසල ඡන්දයක් පහළ කරන්න හිත එන්නේ ඉතාමත්ම කලාතුරකින් කෙනෙකුට. වෙන විදිහකට අපි කියනවා නම් අපි මේ භවයේ යම් තාක් ආත්ම ගණනක් පහු කරගෙන ආවනම් හැම ආත්මිකණක් කියන්න බෑ. නමුත් බොහෝ ආත්මවල අපිට මේක ඇහෙන්න ඇති. නමුත් අපිට කනකට අපි ගත්තේ නැහැ. අපිට හිතුනේ මේ විනුවට මේ මේ දේවල් කරන්න ඕන කියලා අපි හැම වෙලාවෙම ඒකට ප්‍රමුඛතාවය නොදී ඒක පස්සට දැම්මා. ඒ නිසා ඒකෙන් අපිට ගුණ විශේෂයක් ලැබුණේ නැහැ. එහෙම නැත්නම් අපි ඒක විශේෂයි අප කැප වෙලා වැඩ කරේ නැහැ. ඒ නිසා අපිට ඒකෙන් ගුණ විශේෂයක් ආවේ නැහැ. ඒකට අපි නුසුදු සම්බාරපත් වුණා. අපි දිගටම අන්ධ පෘ탁ඥයන් විදිහට සංසාර දිගටම ගියා. නමුත් මේ අවස්ථාවෙත් අපි නැවත ඇහෙන්න සැලස් වෙනවා අපට. ඇහෙන වෙලාවේදී අපි ඒක <coughs> ගෞරව කටයුතු දෙයක් දෝතිම බාර ගන්නවා වගේ බාර අරගෙන ඒ සඳහා වෙනදට වැඩි කුසල ඡන්දයකින් කටයුතු කරනවාද නැත්නම් මේකත් මේ කණින් ඇවිල්ලා අනිත් කණින් එළියට යන එකක්ද කියන එක කිසිම දෙවන්නේකට සාතික කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි ඒ ඇහෙන කෙනාටවත් සාතික වශයෙන් කියන්න බෑ. මට මේක ඕනේ මම මේක කරන්න ඕනේ කියලා කැමැත්ත තිබුණත් අපේ තියෙන අනෙකුත් කර්ම වේග රුචි අර්ජුකම් පෞරුෂත්ව ලක්ෂණ අපිට ලැබෙන අනුග්‍රහණුව ඒක නිකන් හොද පාළුවෙන්න ඉඳී තියෙනවා. ඉතින් නිසා ඉස්සල්ලා මේක අහන්න සුදුසුකම් නැති වුණාට ඇහුවට පස්සේ මේකේ අර්ථයක් හරයක් ඇති මේක ගැන පොඩ්ඩක් හොයන්න බලන්න ඕන කියලා කුසල ඡන්දයක් පහළ වුණා නම් තමයි දැනගන්න ඕන විශාල පිනක තේරවාද ශාසනය උගන්වන විදිහට විශාල පිනක ඥානයක හේතු ඵලයක් විදිහට තමයි මේකට හිත යොදන්න, ගත යොදන්න, වචනය යොදන්න යෙදෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේක අහනකොට අනේ මේක මම දැනගන්න ඕනේ මේක කරලා බලන්න ඕනේ කියන හැඟීමක් එනවනම් හිතා ගන්න ඕනේ. අපි මෙතුවාකල් මේ සංසාරියම් කුසල ධර්ම රැස් කරලා තියෙනවනම් පින් කරලා තියෙනවනම් ඒ වගේ හම්බෙච්ච ගැම්ම තෙදනිසයි මේක මෙවැනි දෙයක් කනට මිහිරි වෙන්නේ නැත්නම් මේක හරි අමිහිරි. මේක මොනවාක්වත් එම මේ අනාත්ම ධර්මයක් අහනකොට ඒ නිසා ආඩම්බරයක් ගන්න දෙයක් නැහැ. අන්ධ පෘථග්ජනයට. අන්ධ පෘථග්ජනය කියන්නේ මේක අහනකොට අහනකොට නිකන් ජීවිතේ හේ බානවා ජීවිතේ කම්මැලි කරනවා ජීවිතය නිකන් නාස්තික පැත්තකට යොමු කරනවා කියලා. නමුත් සුතවත් ආර්ය ශාවකයෙකුට කල්යන්ත කල්යාණ පු탁ඥයෙකුට තේරෙනවා මේක කොන් කරලා මේක පැත්තකට දාලා ගත කරන ජීවිතේ එකයි අපිට තියෙන්නේ කාමයේ විතරයි. ඒ නිසා අපි ඒ කාමයට තියෙන දැඩි ආශාව නිසායි නැත්තම් කාම ඡන්දයේ කියන දැඩි ආශාව නිසායි කුසල ඡන්දේ යට යනවා. ඒ නිසා දවසක අපි කාමච්ඡන්දේ 100%කට කලකට උනාට ලදලද වෙලාවේ කුසල ඡන්දේ පහල කර ගන්න ඕනේ කියන එකේ යම් කිසි ලේස මාත්‍රයක හෝ වර්ධනයක් සිද්ධ වෙනවා නම් අපිට මේ වගේ වැඩමුළුවකින් එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. ඉන්හිහට මහා ලොකු දෙයක් අපිට කරන්න බෑ. ඒ මොකද අපි වවාගත්ත වඩාගත්ත කාමච්ඡන්දය පුංචි එකක් නෙවෙයි. ඒ බොහොම දුරදිග මුල් බහගත්ත අතුපතර විහිජිච්ච ඇටුවම් බහපු ලොකු ගහක්. නමුත් ඒතියෙද්දිත් එවැනි කාම ඡන්දයක විනිවිද කරන සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට අසාර්ථක ජීවිත කොච්චරද ලෝකේ තියෙද්දි සාමාන්‍ය මට්ටමට වැඩි උඩුසගෙන ඉන්න පුළුවන් කෙනෙකුට මේ කුසල ඡන්දේ පහළ වෙලා ඒක වටිනාකම තේරෙනවා කියනවනම් ඒකේ නම් වූ බුදුහාමුදුරන්ට නෙවෙයි යන්නේ ඒක ඒ පුද්ගලයාටම තමයි යන්නේ. ඒක තමයි ජීවිතේ වැදගත්ම තැන. ජීවිතේ ලොකුම හැබෑ වෙනස තියෙන එතනයි. ඉතින් මේ වගේ පිරිසක ඒ පියවර එක එකනා තිබ්බේ මේ නිසනවනේ කියපු නිසා නෙවෙයි. මම එන්නේ කියපු නිසාත් නෙවෙයි. මේ අතෝ තන් තනියම ඒක කරගෙන තිබුණා. එතකොට මේ කාම ඡන්දයේ තියෙද්දිම පහල කරගන්නා වූ මේ කුසල ඡන්දය වර එක කුසල ඡන්දේ නගිනවා වර එක කාම ඡන්දේ නගිනවා. ඒක පොල්පිට පාගන වගේ තමයි. මේ පැත්ත පාගනකොට අරකයට යනවා. අරක උඩ යනවා. ඒක පාගන්න මේක යනවා. උඩ එනවා. ඉතින් ඒ වගේ කාමච්ඡන්දේ වැඩි වෙනකොට කුසල ඡන්දේ අඩු වෙනවා. කුසල ඡන්දේ වැඩි වෙනකොට කාමච්ඡන්දේ අඩු වෙනවා. මේ අතින් අපි අතර කිසි වෙනසක් නැහැ. මේ මේ ගතියේ ස්ත්‍රී පුරුෂ ගතියක් නැහැ. මේ ගතියේ පැවිදි උපවිදි ගතියක් නැහැ. මේ මේ ගතියේ දාන දුන්න නැහැ කියලා ගතියක් නැහැ. මේ ගතියේ සීල් රැක්ක නැහැ කියලා ගතියක් නැහැ. මේ මේ ගතියේ සමාධිය තිබුණ නැහැ කියලා ගතියක් නැහැ. මේක යම් ප්‍රමාණයකට හරියි දැක දැනගෙන මේකට මුහුණ දීගෙන ගත කරනකොට විපස්සනාවෙන් විතරයි අපට මේකට දැක බලා ගන්න පුළුවන් කන්නඩියක් හම්බ වෙන්නේ. ඒක නිසා අපි කාමච්ඡන්දේ ගත කරන හිතවිල තමයි සදා සතෝ කියන කණිත් පැත්ත. ඒ කියන්නේ මුට්ට සති කියලා කියනවා. එහෙම නැත්නම් සම්මෝසාව කියලා කියනවා. සති සම්මෝසාව තියෙනකොට අපි නිතරම කාමය ගැන කල්පනා කරමින් ජීවන පවන කිරීම ලොකු සදාචාරයක් විදිහට ලොකු අභිවෘද්ධියක් විදිහට කල්පනා කරනවා. නමුත් මේ වගේ දැනකට ඇවිල්ලා අපි මේව ගත කරනකොට අපිට වරින් වර අරව නොවෙනවමත් නෙවෙයි ඒ වුණාට කුසල ඡන්දේ පහළ වෙනවා. අන්නේම කුසල ඡන්දේ පහළ වෙච්චාම ඒ කෙනා ඒ ඇති කරගත්තේ කුසල ඡන්දය බීජය දියුණු පවුණු කර ගැනීම සඳහා ගොවියෙක් කෙතක් රකින්න එහෙම නැත්නම් භෝගයක් හකින්න ASCII ඒ කුසල ඡන්දයට පුළුවන් තරම් තන වඩා උදව් කරනවා. ඉතින් ඒක මහා විශාල යුද්ධයක්. පොඩි යුද්ධයක් නෙවෙයි. ඒ යුද්ධය දාන දීම හරහා විස්තර කරලා දෙන්න පුළුවන්. සිල් රැකීම හරහා විස්තර කරලා දෙන්න පුළුවන්. සමාධිය හරහා විස්තර කරලා දෙන්න පුළුවන්. ඉතින් ඉවුව කරලා කරලා සෑහෙන අත්දැකීම් සහිත පිරිසක් වෙ ඉන්න නිසා මම ඒකට එච්චර වෙලා ගන්න යන්නේ නැහැ. වෙලා ගන්න නැති උනට පුංචි දෙයක් නෙවෙයි. විශාල දෙයක් තමයි තමන් සතු වටිනා වස්තුවක් නන්නා දුන්න කෙනෙකුට දෙන්න නම් කාම ඡන්දේ වැඩි කුසල ඡන්දේ තියෙනවා. ලෝකේ අනන්ත අප්‍රමාණ මිනිස්සුෝ කිලෝරක් නැතුව සතු මරද්දී අනේ මගේ මේ පින් කරපුවත් දෙකේ මම සතෙක් මරන්නේ නැහැ කියලා යම් කෙනෙක් ඒ සීලෙක පිළිටන්න නම් විශාල කුසල ඡන්දයක් තියෙනවා. මුළු ලෝකෙ විජල තන සිට පහළ දක්වා කිසි විහිලජ්ජාවක් නැතුව හොරකම් කරනවා. ඒක මොන්නම જાතියක්වත් නැහැ. එහෙව් එකේ මම අනුන් දෙන බතක් අම්බලා දෙන බතක් කාලා මට හොරකමක් ඕනේ හිඟා කාලා ජීවත් වෙන්නේ කොහොමදයි කියලා යම් කිසි කෙනෙක් ඒක ගරු කටයුතු දෙයක් විදිහට සලකනවා නම් ඒ ඉතින් කුසල ඡන්දය තමයි. ඒ වගේම දවල් මිගෙට රැල් දනියෙල් වගේ හරි ගමන්නේ කාමීත්‍යචාරය සඳහා පෙළඹෙන ලෝකේ දිහා බලනකොට කාමයේ සඳහා කොයි දේත් බලංගුයි. කිසිම සාධාරණීකරණයක් ඕනේ නැහැ. කාමයේ කිව්වහම කිසිම දෙයක් ඕනේ නැහැ. ඒකට කාමීත්‍යචාරයයි කාම ආචාරයයි දෙකේදීම එහෙවතියෙදී අපි මේ Brahmacharya සීලය රකින්න කිව්වා. මේ මේ මෙච්චර කුණු ලෝකේ මෙච්චර කැත ලෝකේ මෙච්චර තිරිසන් ලෝකේ මෙච්චර තුච්ච පාහර ලෝකේ චිත්තක්ෂණයකට Brahmacharya සමාදන් වෙනවා කිව්වා පොඩි දෙයක් නෙවෙයි. වෙන කිසිම ආගමක කිසිම ශාස්ත්‍රුන් වහන්සේනමක් Brahmacharya සීලය කතා කරලා නැහැ. මොකද කරන්න බෑ. මොන જાතිකවත් කරන්න බෑ. වෙන ආගන්නිකායකට හෝ වෙන ආගමික නායකයෙකුට කවදාකවත් එලිපිට කතා කරන්න බෑ. මේකෙත් කතා කරාට හුඟ දෙනෙක් දවල් මිකිල් රෑ දනියල් තමයි. නමුත් එක චිත්තක්ෂණයකට එක චිත්තක්ෂණයකට මම මේ Brahmacharya රකින්නවා කිව්වහම කාමීත්‍යාචාර ආතාරනවා කිව්වා. ඒතර අපිට කියන්න පුළුවන් මේක කාම ඡන්දය අයින් කළා කුසල ඡන්දේ මතු කරනවා. ඒකෙන් කතා කෙරුවොත් බොරුවක්. කතා කෙරුවොත් සම්පප්පලාපයක්. කතා කෙරුවොත් පරසවචනයක් නැත්තම් කියලා බලන්න. තණ්හාමාන දිට්ඨිය වලින් කතා කරන හැම වෙලාවෙම කාට හරි කෙනෙහිල්ලක් කරනවා. කෙනෙහිල්ලක් කරන්න ඕන නැත්නම් කතා කරන්න ඕනේ නැහැ. අන්න එහෙම එකේ පැයක් විතර කතා නොකර ඉන්නවා කියුවා. පුදුමාකාර කුසලයක්. මෙව නැත්තම් කතුරු වගේ කොයි වෙලාවෙත් කච කච ගාපු ගමන්නේ කතා පෙට්ටි මේ එක පැයක් කතා නොකර ඉන්නවා කිව්වා ඒත් මේ එම ඒව නැති අපි වෙන වින්ද වෙන්න ඇති දැන් තමම අදිස්ථාන කරගත්තොත් නෑ කතා නොකර ඉන්න එක ලොකු දෙයක් කියලා. එතකොට වෙන්නේ කාමච්ඡන්දේ පැත්තක තියලා හැබැයි ගොජ දානව ඇතුලේ. කාමච්ඡන්දේ ගොජ දානව ඇතුලේ අරක කිව්වේ නැත්තම් හොඳයි අරක කිව්වනම් හොඳයි මේක අහලා කෙරුවනම් හොඳයි. සෙල්ෆෝන් එකක් අත්තනම් හොඳයි කතා කරුවනම් හොඳයි. පචපත්තරයක් බැලුවනම් හොඳයි. ගොඩාක් දේවල් තියෙනවා. නමුත් ඒක වීචක්‍රමණය වෙන්නේ නෑනේ. වෙන්න දෙන්නේ නෑ අපි. වෙනීසි දාලා හිර කරගෙන ඉන්නවා. ඒ කිය ඒ වගේ දෙයකට යටත් වෙනවා කියනවා කාමච්ඡන්දයෙන් කියලා කුසල ඡන්දය වෙනවා. මේ විදිහට කයෙන් වචනයෙන් සිදු වෙන්න පුළුවන් මේ අකුසල ධර්ම තන්නේ කර කාමච්ඡන්දය කුසල ඡන්දයට යනවායි කියලා කියන්නේ සර්වචන්නාංශයේගේ විස්තර කිරීම අනුව විමාරයාගේ පළවෙනි බලමුණුවට පහර දෙනවා කියන්නේ. මහරගේ පළවෙනි බලමුණුව තමයි කාමාතේ පටමාසේන. දැන් බුදුරජාණන් වහන්සේ මායя ඉක්මවීමේ ක්‍රමේදී අපි සෙබළුන් විදිහට අපි සම්නද්ධ කරන්නේ සන්නාහ කරන්නේ මායාව පේන සලස්සනවා යෝගාවචරයට මෙන්න මෙහෙමයි මෙයා වැඩ කරන්නේ කියලා. මායාට දසමාර සීනාවල් තියෙනවා පළවෙනි සීනාව තමයි කාම. හැම කෙනාම මේ කාමයටයි දාසකම් කරන්නේ. කාමයටයි පහඳින්නේ. කාමයටයි කඹරන්නේ. මොන જાතියෙන් නම්බුනාම දාගත්තත් මේ අර නම්බුකාරකම් මේ නම්බුකාරකම් කිව්වත් කාමයටයි බහිඳින්නේ. ඒතර පුත්‍රයාණන්සේ වෙන දීලා තිනවා මේ කාමය තමයි කාමයේ කියන දලට තමයි වාහු වෙලා තියෙන්නේ. ඉන්නේ කාමයෙන් වෙන්වීම නෑ කාමයට අහුවීම කාම ඡන්දේ කියලා කියනවා. කාමයෙන් වෙන්වීමට ගන්න උත්සාහය කුසල ඡන්දේ කියලා කියනවා. එතකොට අර විදිහට දානෙන් සීලෙන් සමාධියෙන් තමන් උත්සාහ කරලා බලලා ප්‍රේමනාප දේවල් අනුන්ට දීලා එහෙම නැත්නම් අදිෂ්ඨාන කරගන්නවම සත්‍යක් මරන්නේ නැහැ වරකම් කරන්නේ කිටි වේලාවකට හරි මම උත්සාහ කරනවා. ඒ තවත් ඒකේ තව පියවරක් ලැබීමක් වශයෙන් එහෙම හිතවිල්ලක්වත් දැන් කතාතු මරන්නේ වරකම් කරන්නේ කියන්නේ කයින් සචනේ සිදුන අකුසල කර්මනේ වීචිකම අකුසල්නේ වීචිකම අකුසල් වලින් මුත් හික්මීමක් නැතුව සදාචාරයක් නැතුව ඉන්න එකන තන්නේ කර මාර ඇවිතුරුලෙම තමයි ගත කරන්නේ. මාර බලවේගෙමයි ගත කරන්නේ, කෙලෙසෙමයි ගත කරන්නේ. ආය හොදලා කොට ගන්න බෑ. නමුත් යම් කිසි කෙනෙක් ඒ කයින් වචනේ සිදෙන අකුසල කර්ම කියන සීල ශික්ෂාවෙන් අරසා වෙලා පුලුවන්තරම් උත්සාහ කරගෙන මේ සීලය රැක්කට මොකද හිතේ අනුග්‍රහයක් නැතුව හිත කීකරු කර ගන්න නැතුව මේ සීලයේ කෙලවරක් හොයන්න බෑ. ඒක නිසා සීල අනුගහිතයක් විදිහට සීලයට කරන ගෞරවයක් විදිහට සමාජික හිත පිහිටනවායි කියලා කියන්නේ ඒ කාම ලෝකය සහ කාම සංඥා දෙක අඳුනාගෙන මායාවේ පළවෙනිම බලවේගي බව තේරුම් අරගෙන ඒක රූපාරම්මණයකින් ප්‍රතිස්ථාපනය කරනවා රූපාරම්මණය කියලා කියන්නේ ආනාපානෙ ප්‍රතිස්ථාපනය කරනවා වායෝ පොට්ටබ්බ ධාතුවට හිත බඳිනවා නැත්නම් පිම්බීම හැකිලිම කියන ආශ්වාස ප්‍රශ්වාස දෙක නැත්නම් පිම්බීම හැකිලිම දෙකට හෝ ඉඳගෙන හිත තියෙනවා. ඒ වෙනත්නම් අපිට කියන්න බුණ බුද්ධානුස්සතිය ගන්න පුළුවන්, මෛත්‍රිය ගන්න පුළුවන්. 40ක් තියෙන කර්මස්ථාන බුදුරජාණන්සේ පෙන්නලා ඒ මොකකට හෝ හිත තියලා ඒ හිත කාමයන් විශේෂයි යන්න නොදී අරස කරලා අරස කරන ගන්න උත්සාහය ලේනෙක් නිකන් මොහොත හිඳින්න හදනවා වගේ වලිකේ. ගත්තට හිතෙන්නේ නැහැ. හිත නිටතරම කුඩල්ල දෙතර අදිනවා වගේ කාමයටම තමයි යදින්නේ. ඒකට ඉතින් අසීමිත උත්සාහයක් කරගෙන අප්‍රතිහත ධෛර්යයක් දාගෙන කෙනෙකුට පුළුවන් නම් නෑ දැන් නම් මට ආශ්වාසය ආශ්වාසවසේ වැටෙනවා ප්‍රශ්වාසය ප්‍රශ්වාසවසේ වැටෙනවා එතන මම මෙතන ඉඳගෙන ඉන්නවා මට සතිය තියෙනවා එළඹ සිටි සිහිය තියෙනවා කියලා ඒ චිත්තක්ෂණයක සතිය පිහිටවීම මායාවේ පළවෙනි මාරසේනාවට සුන්නද්දූලි වෙන්න ගහන ගිහිලා ඒක හුඟ දෙනෙක් දන්නේ උග දෙනෙක් මහා ලොකු අතු අල්ලන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා පළවෙනිම ජයග්‍රහණය. එනකම් පළවෙනිම ජය කෙලි නැංවීම තමයි විනාඩියකට හෝ තප්පරයකට හෝ හුස්ම රැල්ලක් ගන්න වෙලාවක මම මේ ඉන්නේ රූප ධර්මයක. වායෝ පොට්ටබ්බ දාදි මේක කාමේ නෙවෙයි. මේක ආශාවක් නෙවෙයි. මම මේ ගත්ත ප්‍රතිපදාව නිසා අද මට සංසාරේ එක චිත්තක්ෂණයක් බේර ගන්න පුළුවන් වුණා පළවෙනි මාර සේනාවේ. පළවෙනි මාර සේනාව යටපත් වුණා. හැබැයි මාරයට තියෙනවා දසමාර වේනාවක්. ඒ නිසා යෝගාවචරය දන්නවා නම් මං වගේ නරපණුවෙක් මේ කරපු සටනකින් මට පළවෙනිම ජයග්‍රහණය හම්බුණා මොකද චිත්තක්ෂණයක් මම දන්නවා මගේ හිතේ තියෙන රූප ධර්මයක් කියලා. මේක තව තහවුරු කරන්නේ මේ ලබපු ජයග්‍රහණය බලයේ තහවුරු කිරීම සඳහා කමඨාන් සුද්ධ කරනකොට කතා කරලා අහනවා උඹ කාමයක නෙවෙයි හිතියේ රූපයක බව දැනගත්තේ කොහොමද? මොකද්ද අත්දැකීම? ඒ හිතපු වෙලාවේ මොනවද තමන් අත්දැකේ කියලා කියන්නේ කියලා. කමඨාන් සුද්ධ කරන ගැනේ ඒකයි. ඉතින් ඊට පස්සේ යෝගාවචරය කියනවා මම මෙහෙම සක්මන් කළා සක්මන් කයිල වාඩි වුණා වඩනකොට මම සමබරව ඉන්න කය දිහා බලන් ඉන්නකොට මට ආස්වාස කරන වෙලාවේදී ආස්වාසයයි මේ කරන්න කියලා දැනගන්න පුළුවන් නම් නැත්නම් මට මෙනෙහි කරගන්න පුළුවන් වුණා. ආන්නේ පුළුවන් වෙලාවේදී මට නිකන් ආශේ පිරිමැදින ගතියක් වැටුණා. මට සීතලක් වැටුණා. එහෙම නැත්නම් දිගට යනවා පිරිමැදිනවා තේරෙනවා. කම්පන චංචල තේරෙනවා කියවනම් දැන් අහන කෙනාටත් තේරෙනවා කියන කෙනාටත් තේරෙනවා මෙයාගේ තියෙන්නේ මනාපමනාපක නෙවෙයි කාමෙක නෙවෙයි මේ හුස්ම වායෝ පොට්ටප්ප ධාතුවේ. ඊට පස්සේ ඒ කෙනාට සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඊගාවට එන ප්‍රශ්වාසයත් මට වැටහුණා. මම ප්‍රශ්වාසීලක මෙනෙහි කරා නැත්නම් දැනගත්තා. ඒක එතකොට අර ආශ්වාසය වගේ සීතලක් නෙවෙයි පොඩි උණුසුමක් තිබුණේ. පිරිමැදීමක් තිබුණේ. නාසිකාග්‍රේ දන්නේ ආදි වශයෙන් ඒ අත්දකින අත්දැකීම ඍජුව සරලව ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ කෙනා කාමය අයින් කරලා කාම සංඥාවත් අයින් කරලා රූපෙට ගියා විතරක් නෙවෙයි එයාට රූපේ ඉන්න බවට සංඥාවත් තහවුරු වෙලා තියෙනවා. එයා දන්නවා මම කිරුවේ ලොකු සටනක්. මම රූපෙක හිටිය ඒ බව මම නොසලකා හැරියා නෙවෙයි. කමඨාන් සුද්ධ කරනවා ඉස්සල්ලාම සාඩම්බරව කියන්නේ මට මෙන්න මේ විදිහට හුස්ම දෙකක් තුනක් හතරක් පහක් තප්පරයක් දෙකක් ඉන්න පුළුවන්. ඒකට අහන කෙනාටත් තේරෙනවා කියන කෙනාටත් තේරෙනවා මේ මිනිස්සයා මේක අත්දකලා තියෙන විතරක් නෙවෙයි සාර්ථකව කමඨහන උපදේශ ප්‍රයෝජන ගන්න තියෙන විතරක් නෙවෙයි. එයා ඒ වෙලාවේ හිතපු බව ඍජුව සරලව උසාවික සාක්ෂියක් දෙන්නා වගේ ඇද්දුට ප්‍රත්‍යක්ෂය කියන්න පුළුවන්. ඒකට කියන්නේ යා රූපය දැනගෙන තියෙන මේ වායෝ පොට්ටබ්බ ධාතු පීරාගෙන නාසයට ඇතුල් වෙනවා. ඒ වායෝ පොට්ටබ්බ ධාතු නාස්පුඩු පුරවාගෙන පිට වෙනවා. ඒක වැදගත් තමයි මුළු ජීවිතේම කරපු ලොකුම පින්කම. ලොකුම කුසලතාවය වශයෙන් ප්‍රසිද්ධිය කියලා. එතකොට මාරයට ගැහුවා විතර නෙවෙයි ගහලා චප්ප කරනවා. පාගනවා. ඒක කියන්නේ අපි යුද පෙරමුණකට ගිහිල්ලා ප්‍රදේශයක් අලුතෙන් අල්ලගත්තට පස්සේ දිගටම ගහගෙන ගහගෙන යන්නේ. අල්ලගත්ත ප්‍රදේශයේ බලය තහවුරු කිරීමේ මෙහෙයුමක් කරනවා. ඒ ප්‍රදේශය තුල ආයුධ කබඩා තියනවාද බින්ජවල් තියනවාද හැංගිච්ච යුදෙෂවලු ඉන්නවාද හතර පක්ෂයේ ඒක නිසා මෙහෙවර පළවෙනි මෙහෙවරේදී ප්‍රදේශය අල්ලගන්න යුද පෙරමුණ ඉදිරියට ගෙනියලා සතුරු සේනාව ඉදමක් අල්ලගත්තට පස්සේ ඒ බලය තහවුරු කරගත්තේ නැත්නම් ඉදිරියට යන්නේ නැහැ ඒකයි දක්ෂකම. මොකද ගහගෙන ගහගෙන යනකොට හතුරු සේනාවල් කරන බිංගවල් හරලා යටට වෙලා ඉන්නවා. යටට ඉඳලා සීනාව ඉස්සරහට ගියාට පස්සේ පිටිපස්සෙන් පහර දෙනවා. ඒතකොට දෙපැත්තෙම පහර දුන්නාට පස්සේ සීනාව විනාශ කරනවා. ඒක නිසා බලය තහවුරු කර ගැනීමක් කරන මේ භාවනාදී බලය තහවුරු කරනවා කියලා කියන්නේ හොඳට කැඳේ ගල බේරුවා වගේ මේ මම ඉන්නේ මෙන්න මෙහෙමයි මම වාඩි උනේ මෙහෙමයි මට මේ ආශ්වාස කරනකොට ඇටුනේ මෙහෙමයි ප්‍රශ්වාස කරනකොට උනේ මෙහෙමයි මෙනෙහි කරන්න අවශ්‍ය නම් මෙනෙහි කරේ මෙහෙමයි කියලා බොහොම සුවදව කියන්න පුළුවන් භාවනා කරන පිළිස් මේකේ ඉන්න පුළුවන් සෑහෙන ගාණක්. මේ මේ මේ සබේ. නමුත් ඒක ප්‍රසිද්ධිය කියන්න පුළුවන් ගාණ භාවනා කරන එකෙන් තුනෙන් එකටවත් ඒක කරන්න බෑ. උගදෙනෙක් නරියයි බල්ලයි කතා කතා කරනවා කමටහන් සුද්ධ කරන්න කියනවා. කවදාකවත් දන්නේ නැහැ කොතෙන්ද තව දාන යොමු කරන්න ඕනේ භාවනා කමටහන් සුද්ධ කරනවාද කියන්න ඕනේ කියන එක දන්නේ නැහැ. වැරදිච්ච දේවලුයි, පෙරදිච්ච දේවලුයි කාමයේ ගැනම කතා කර කර ඉන්නවා. ඒ නිසා භාවනා වැඩමුළුවක දවස් ගාණක් යනවා මේ sannivedanaye හරියන්නේ. මේ මොනවාද කරන්න ඕනේ කොහොමද හම්බෙච්චාම කතා කරන්න ඕනේ දැන් මේ මොගරාජ කියන පුරුෂයා බුදුරජාණන්සේ දැක්කට පස්සේ එයා ජාතික වංශයේ දිග බලල උස මොනක්වත් කිව්වේ නැහැ ස්වාමීන් වහන්සේ මට එකයි දැනගන්න ඕනේ මට වංශය දැනගන්න ඕනේ මාර්යා අහු මාර්යාට පේන්නේ නැත්නම් විදිහකට අපිට ගමනක් තියෙනවා එයා බලාගෙන හිටිය බුදු කෙනෙක් කෙනකා අමුගමන් ගිහිල්ලි වෙලා පන්කුරාජේරු කතා කරන්න, දිගබල්ලා කතා කරන්න මම ආසවල මොකක්වත් ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දැනුම තියෙනවා නම් මට වැඩිය ඔබ වහන්සේ මට කරුණා කරලා කියලා දෙන්න. අපි නිතරම ඉන්නේ මායාවේ මාරසේන යටතේ. අපිට මේ මාරසේනවට අහු වෙන්නේ නැතුව නැත්තම් මායාවේ දත් 32කට අහු වෙන්නේ නැතුව පණින්න පුළුවන් තැනක් තියෙනවා කියන්නේ. අපිට හම්බුනොත් එimhe වැදගත්ෙක් ගුණවතෙක් අපි নানা ආකාර ප්‍රකාර මේ අනවශ්‍ය දේවල් කරනවා මිසක් ඒ කමඨාන සුද්ධ කරගන්න දන්නේ නැහැ. ඒ නිසා බුදුපසේ බුදුමහරතන් වහන්සේලා බර ගාන දකින්න ඇති. අපි කරන්නේ අපේ පුරාජීරෝ කියාපාන්න යන එක විතරයි. මම ආසවලා මම අතන අච්චර භාවනා කළා. තුන මෙච්චර භාවනා කළා. තිනේ ගුරුමි පණ්ඩිත ස්වාමීන් වහන්සේත් එක භාවනා කරනකොට ඇමරිකානු ප්‍රොෆෙසර් කෙනෙක් එයා කමඨාන් සුද්ධ කරන හම්බෙන්නේ බොහොම පොඩ්ඩයි වෙලාවක් ඒ සයිඩ් එක කතා කරන්නේ. එයා කියලා තිනවා මම මේ ප්‍රොෆෙසර් කෙනෙක් මම ආසාලි විශ්වවිද්‍යාලේ මෙච්චර කාල වැඩ කරලා තියෙනවා මේ සායද ඔක්කොම කියනකොට පස්සේ තොල උසලා ගලු යෝගාවචරයක් වෙන්න බලන්නේ කිව්වා ඇමරිකාවෙන් ඉඳලා මෙතන ඇවිල්ලා පුරාජීරු කතා කරන්නේ ඔබ භාවනා කරන මොකද උනේ කිව්වම මට වැටන්නේ ඔබ පිරිමි වුණත් නැවට ගෑනු වුණත් එකම ප්‍රොෆෙසර් වුණත් එකම ශිෂ්‍යයෙක් වුණත් එකයි භාවනා කරනකොට කියපන් කියලා ඉතින් මේ මනුස්සයා කිව්වලු මගේ ප්‍රොෆෙසර්කම නිකන් නරිවන්දම් පුරාවල්ලෙන් බහින්න පටන් ගත්තයි කියලා මේ සායඩෝ ඉස්සරහා මොකද අදාළ දේ මෙනෙහි කළ යුතු දේ මානසිකාරයේ යෙදෙwidetilde දන්නේත් නැහැ. ඒක කියන්නේ නැතුව වටේ දේවල් කතා කරන එක ඉතින් අපි කරන්නේ අර අත්හැරපු කාමයට අනියමාර්ථයෙන් උදව් කරනවා. ඒ නිසා নিকමට කියන්න මුළු දවසක් භාවනා කළාද කවන්නේ මට එක හුස්මක් දකින්න හම්බුණා. එච්චර දිනු ලකුණු 100 100ම හම්බ වෙනවා. ඔය අනිත්‍ය සීරම අනවශ්‍ය දේවල්. අංක ගණිතක පාඩමක් ගන්නවා නම් ඉස්ලාම ගාන ලියන්න ඕන. ප්‍රශ්න පත්‍රේ ගාන තිබුණාට බෑ. ඉලක්කම දානවා ගාන ලියලා ඒ ගාන තේරුම ඊට පස්සේ ඒකට අදාළ ප්‍රමේය දෙදුවා. සමීකරණේ දුව ගාන වැඩ කිව්ව උත්තර ගැව්වා. ඊට පස්සේ අනේ කොහොම හරි මම පාස් කරන්න මම දුප්පත් ළමෙක්. මට ලකුණු හම්බුනොත් අනේ මම ප්‍රශ්න ලකුණු බලන මනුස්සයට ඒව ඕනේ නෑනේ. එයාට ඕන කරලා තියෙන ගාන ලියාපන්. සුළු කරපු ක්‍රමේ කරාපන්. උත්තරේ ඉන්දියක් ගහපන්. ඉවරයි. මේ මේ වගේ දේවල් ඍජු කරන්නේ නැතුව මේ මායя වගේ බලසේනාවක් එක්ක අපිට කටයුතු කරන්න බෑ. අපි හිතමු ඊට අපි මේක ගැන කතා කරපු නිසා අපි හිතමු යම් කිසි කෙනෙකුට උත්සාහ කරලා කරලා කරලා මේ බණ අහලා අහලා අහලා කමඨාන් සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ එක වෙලාවක ඒ තියු ආශාද පසාතේ හිතේ හිටියා. එහෙම නැත්නම් මේ පිම්බි මැකිලිමේ හිතේ හිටියා. නැත්නම් අපි අමතක කරන්න නරකයි සක්මන් කරනකොට මේවම මේ දකුණ කියලා යට හොඳට තේරිලා ඒක හෙලි කරන්න කමඨාන් සුද්ධ කරගන්න හම්බුණයි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? සන්තෝෂ වෙනවා අනිත් දවසේ. පුළුවන් ක්‍රමයක මේ කාමයේ අයින් කිරීමේ සංඥාවක් විදියට අපි රූම් එකට හිත දැම්ම ඉඳගෙන ඉන්න ඉරියව්වට හෝ එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට ගියාට පස්සේ පේන ආස්වාද ප්‍රසආසෙත් හෝ නැත්නම් වෙන කෙනෙක් එක පිම්බීම ඇකිලිම හරහා වෙන්න පුළුවන් නැත්නම් සක්මණේ ගියාට පස්සේ මේ පොළවේ පයේ තිනකොට දැනෙන දේවල් හෝ විස්තර කිරීම මේක තමයි මම කරන්න ඕනේ. ඕක නම් මට පුළුවන්කම තිබුණා. ඉතින් දැනගෙන හිටියේ නෑනේ කියලා හරි එක පුරුදු වුණොත් එයාට තේරෙයි මේ අපි දීලා තියෙන මේ අරමුණු තුනම ආශාස ප්‍රසවාස වේවා බිම්බිම ඇකිලිම වේවා පරියංගයේදී සක්මණේ වුණත් මම දකුණ කියන එක ඉස්ලාම මේ රූප ධර්මයේ දකින්න හැටි නැත්නම් මේ කය වායෝ පොට්ටබ්බ ධාතුවත් එක්ක ගැටීම අප කියනවා. පරයන්ක භාවනාදී ගොඩක් වෙලාට කරනවා. සක්මන් කරනකොට මේ කයේ තියෙන සංවේදිකම පඨවි ධාතුවේ ගැටෙනකොට ඇති වෙන උණුසුම් ගති, සිසිල් ගති, බර ගති, හැල්ලු ගති සක්මනේදී වැටෙන ප්‍රධාන කරගෙන. අනිකුත් ඒවාත් වැටෙනවා. ආනේ වැටෙනකොට ඒක පිළිබඳව මට තියෙන ප්‍රධානම කෘත්‍ය මානසිකාර්යය මෙනෙහි කිරීම නම් මෙන්න මේකත් එක පුළුවන් තරම් ලද ලද අවස්ථාවේ වැඩි ඇසුරු කරන එකයි කියලා ඕනම කෙනෙක්. ඒ චිත්ත නියම ධර්මයක් මේ පේන ආශාසේදී අධිකට බලන් ඉඳින් ඉඳින්ද ඒක සාන්ත තත්ත්වයටපත් වීම සියුම් තත්ත්වයටපත් වීම තමයි න්‍යායය. ඒක නිසා කරුවචන වහන්සේ ආනාපාන සති සතිපට්ඨාන වගේ සූත්‍රවල දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රසං වාස්ස සන්තෝ රසං අස්ස සාමීති පජානාති කියලා දීර්ඝ වැඩි ආශ්වාසය එන්නේ රස්ස වෙනවා කෙටි වෙනවා දීර්ඝ වැඩි ප්‍රශ්වාසය එන්නේ රස්ස වෙනවා කෙටි වෙනවා අන්න එතකොට තමයි තේරුම් ගන්න ගන්න ඕන දැන් ඔන්න ආශ්වාස ප්‍රශ්වාසයයි කයයි හිතයි වැඩේට යෙදෙනවා වැඩේට යොමු වෙනවා මේක හැම වෙලාවටම හැම කෙනාට වෙන්නේ හැම වෙලාවටම වෙන්නේ නැහැ. නමුත් මේක තමයි ලකුණ දැන් අර කාමච්ඡන්දේ දිහාට නෙවෙයි හිත යන්නේ රූප දිහාවට රූපයන්ගෙත් ඇතුළට බහිනවා. කිඳා බහිනවා. කිඳා බහිනකොට අර දැක දැක හිටිය ආස්වාසේ ප්‍රස්වාසේ ගතිගුණ ආස්වාසයට ප්‍රස්වාසයේ සංසන්දනයක් නෙවෙයි ආස්වාසේ ආස්වාසයට සංසන්දනයක් සිද්ධ වෙනවා. ප්‍රස්වාසයේ ප්‍රස්වාසයට සංසන්දනයක් සිද්ධ වෙලා දැන් Tamanට සිද්ධ වෙනවා තේන්න පටන් ගන්නවා මේක විස්තර හොඳට බලහන් ඉඳින් ඉඳින් ඉඳ කාමචන්දේ කියන්නේ විවිධ අරමුණු දිගේ හිත පනින එක කුසල ඡන්දේ කියලා කියන්නේ එකම අරමුණක කිඳා බහින එක කිඳා බහිනකොට බහිනකොට මේ ආශාසයේ සංසිදේ ප්‍රසවාසයේ සංසිදේ ඉන්න ඉරියව්වේම සංසිදීමක් වෙනවා ඒ වගේම හිතේ කාමච්ඡන්දේ කියන කාමේශා කාම සංඥාව අයින් වෙනකොට හිතෙත් හරියට මේ මඩ තියෙන කලයකට ඉංගිටියටයක් දාපුවාම අර ඉංගිනියට අරකේ තියෙන මඩ කසට ඔක්කොම ඇද ගන්නවා වගේ වතුර පිරිසුදු කරනවා වගේ මණ්ඩි මිදෙන්නා වගේ තමන්ගේ හිතට තේරෙන පටන් අර ගන්නවා වැඩේට එල්ල වෙන ගතිය මෙහෙම නැත්තම් වෙන දැක්මක් එන්න පටන් අර ගන්නවා මෙන්න මේ වෙනකොට ඉස්සල ඉස්සල දවස්වල ලොකු සිලිලාරයක් ලොකු කුතුහලයක් ලොකු ප්‍රීතිය ප්‍රමෝදයක් යෝගාවචරයට තියෙනවා දැන් එක තැනක අය ආරමුණකට හිත අල්ලගෙන ඉන්නවයි කිය. නමුත් හීන නූලෙන් තේරෙන පටන් අර ගන්නවා ඉඳපු ගමන් දන්නේ නැතුව නිින්දට වැටෙනවා. ඉඳපු ගමන් දන්නේ නැතුව හරි පාළු ගතියකට වැටෙනවා. ඉඳපු ගමන් ඉන්නකොට මේක කියා ගන්න බැරි අර ඉස්සල නම් තිබුණ ආශාසි මෙහෙමයි ප්‍රසවාසි මෙහෙමයි කිය. අන්තිමට එමෙට එමෙට එමෙට ඒකේ තියෙන විචිත්‍රත්වය සිද්ධි බහුලකම ඒකේ තියෙන සිත් පැහැර ගන්න ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක මායාවේ දෙවෙනි බල සේනාව දෙවෙනි මාර සේනාවට කියන්නේ අරතිය කිය. අරතිය කියලා කියන්නේ අධි කුසලයට කම්මැලි වෙනවා. Taman හිටපු තැනට ඉහළ මට්ටමට යනකොට පාළු ගතියක් එනවා. කම්මැලි ගතියක් එනවා. නීරස ගතියක් එනවා. අවිල්ලි වල මේක ඇති වැඩක් නැහැ. ඉතින් භාවනා කරුවට පස්සේ තියෙන්නේ නිකන් මේ හොද්දට ලුණු මදි වුණා වගේ. එහෙම නැත්නම් නිකන් ඇල්ලතුරු බොනවා වගේ. ඉතින් හුස්ම නම් බේනවා තමයි. මේට වැඩිය මොකද්ද මම බලාපොරොත්තු වුණා ඒක නෑ. මේ ඇල්ලතුරු බොනවා වගේ අර හුස්මට හුස්මේ හොඳට හිත තියෙන්නත් ඉඩ තියෙන නමුත් ඇතුළෙම දන්නේම නැතුව අරතිය කියලා අධි කුසලයට කම්මැලි වීම එන්න පටන් ගන්නවා. මේ අධි කුසලයට කම්මැලි වීම කියන මේ අරති චෛතසිකය කවදාහක්වත් මේ බෞද්ධහගල් ලෝකේ කතා කරන චෛසිකයක් නෙවෙයි. ඔක්කොමලා කරන්න හදන්නේ මොන හරි දෙයකින් උනන්දු වෙන ලාමක කුසල් වල යෙදී ගත කරන එකයි. ලාමක කුසල් අමතක කරලා ඒකට අධි කුසලය, ඉහළ කුසලයට යන්නේකොට මේ සෙනඟ අඩු වෙන්න පටන් ගන්නවා. ජනප්‍රිය නැති වෙන්න පටන් ගන්නවා. තමන් නිකන් තනි වෙන්න වගේ තේරෙන්න පටන් ගන්නවා. තමන් නිකන් තනිපංගලමකට උදකලාවකට ඉන්නා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට Tamanට තේරෙන්නේ තනි වුණා කොට වුණා Taman අර සමාජයෙන් කොන් වුණා වගේ එන්නේ පාළු ගතිය නිසා භාවනා සාර්ථක වෙන්න වෙන්න අසාර්ථක වුණා වගේ කියලා හිත කියන. මේක ලේසි නෑ. මේකතන උඟාක් වංචනික ධර්ම වැඩ කරනවා උඟාක් ෂටගති මායාවී ගති වැඩ කරනවා නමුත් සරුවචන් වහන්සේ අනිකොත් කිසිම සාසනික නැති විදිහට මේ හරියට පෙන්ලා තියෙනවා ඔබට බහනා හරි ගිහිලා රූප ධර්මයේ හිත බැඳිලා රූප ධර්මයේ හිත සියුම් වෙන්න සියුම් වෙන්න සියුම් වෙන්න කම්මැලිකම එන්න පුළුවන් එපා වෙන ගතිය එන්න පුළුවන් පාළු වෙන ගතිය එන්න පුළුවන් කවදාවත් යෝගාවචරේ මේ භාවනා කරගෙන යනකොට එන මේ පාළු ගතිය කමටහනකදී කවදාකවත් කෙලින් කියනවා මං අහලා නැහැ. ඒගොල්ලන්ට පේන තියෙන භාවනාව වැරදිලයි කිය. ඉස්සනම් භාවනාව හරිය ෂෝක් දැම්මට භාවනාව හරියන්නේ නැහැ. මට ඉස්සලා උන් මෙච්චර ලයින් එක නිරුවා දැන් ඇක්චුවලා ඉන්න බෑ. ආදි වශයෙන් මේකට කෙනහිලි කතා මිසක් ආ මේ භාවනාව හරියනකොට මෙන්න මෙහෙම දෙයක් එනවා. එහෙම නැත්නම් මට මේ රූප ධර්ම බලබලා ඉන්නකොට නාම ධර්මයක් විදිහට නිදිමත එනවා කම්මැලික වෙනවයි කියලා ඍජුව ඒ කෙලෙසි අඳුන ගන්න ගතියක් කද්දාකත් යෝගාවචරයට ස්වයම්බුව එන්නේ නැහැ. Tamanට කියන්න හිත දෙන්නේ නැහැ. ඒක රවට්ටලා අහගන්න ඕනේ. යෝගාවචරයට කට උත්තර දීලා අහගන්න ඕනේ. දැන් මේ වැඩේ වෙනකොට Taman අරමුණේමද හිත ඉන්නේ නැත්නම් අරමුණ කාම අරමුණට වැටලාද? නෑ කාම අරමුණක් නෑ. භාවනා කරන යනකොට ඉඳපුවන් ගැස් වෙනවා තේරෙනවා. නිින්ද යනවා වගේ තේරෙනවා. පාළු ගතියක් තේරුණායි කියලා ඒක මේ භාවනාදී අපේක්ෂා කරන්න පුළුවන් දෙයක් විදිහට යෝගාවචරය දන්නේ යෝගාවචරික කියවන්නේ වහන වැටලයි කියලා. වහන වරද්දගෙන කියලා. ඉතින් මෙතනදී ඒ යෝගාවචරය හරිය කැමති වෙන අරමුණක් එක්ක භාවනා කරා. එහෙම නැත්නම් ඉරියව්ව වෙනස් කරන්න. එහෙම නැත්නම් වෙන ගුරුවරෙක් හොයන්න යන්න. එහෙම නැත්නම් වෙන භාවනා මධ්‍යස්ථානයක් හොයන්න යන්න. මොකද කාමය කියලා කියන්නේ අරමුණු මාරු කිරීම. ඉෂේකක් උන කොට මාරු කරන එක. හොලිවුඩ් නළලියෝ වෙන කෙනෙක් අසහද බඳිනා වගේ වැඩක්. එයත් එක්ක දීර්ඝ ගන්නකොට එපා වෙනවා. ඒක සාධාරණයි. නැදපු කට්ටිය දන්නවනේ. ඒ වෙනුවට වෙන කෙනෙක් ගන්නවා. මේ නීතිය ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක කාම ලෝකයක්. එක එකලගේ මානවයිති වාසිකම. එතම ਸਰවඥාන්සේ කියනවා උඹලට මේක මේ එන්න එන්න පව් පව් වෙනවා නිකන් කොව් කොව් වෙනවා වගේ දැනෙයි. ඒක දැනගනින් මෙන්න මාර්ගයේ දෙවෙනි සීනාව. ඒකට උඹට මාර්යා පේන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ උඹ ඒකට හරියට ක්‍රියාත්මක කරොත් මාර්යාට උඹ නොපෙනී යනවා. උඹට මාර්යා පෙනිලා එහෙම නැත්නම් මේ අරතියයි දැන් මේ ඇවිල්ලා තියෙන කියලා පෙනුනට පස්සේ මේකට ප්‍රතික්‍රියා කරන්න කියොත් එහෙම නැත්නම් ඒක වරදොල වටා ගත්තොත් මාරේ අවස්ථාව ගන්න. එනිසා ඒකට ලෑස්ති වෙලා ඵලයන් පළවෙනි මාර සේනාව තමයි විවිධ අරමුණු දිගේ හිත දුවන්න හදන ගතිය. ඒක උඹේ දෝෂයක් නෙවෙයි. පෘථග්ජනයාගේ දෝෂයක් නෙවෙයි. පෘථග්ජනය කියන කාගෙත් හැටියෝකයි මේ කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි මාරේ අපට දාලා තියෙන උගුල. උඹ ඒ නිසා ඒකෙන් ගලවන්න ගන්න දේ කර්මණක හිත බැලපන්. භාවනා කරන කියන ඔච්චරයි වෙන මොකක්වත් නැහැ. ඒක අරමුණක හිත බැඳවානේ දාට තේරෙන පටන් ගන්නවා අපිට මේ විවිධ රීති විවිධ අරමුණු විවිධ ඉරියව් දේවල් නැති වෙච්චාම හිත හේබානවා. හිත කම්මැලි වෙනවා. ඒ හේබානේක යෝගාචරකේ දක්ෂකමක්. නැත්නම් ඉදිරියට යන ගමන ඒකට වෙනම උපක්‍රමයක් තියෙනවා. අරමුණු මෙනෙහි කරනවා හෝ ඒ වගේ දෙකකින් කරන්න බෑ. එතකොට මේ මේ පළවෙනි පන්ති පාඩම පාස්. එහෙම නැත්නම් අපිට රූපාර කර්මත්තානක හිත බැඳීමට ඒ යෝගාචර රීතින දැනුම සෑහෙනවා. නමුත් ඒක සාර්ථක වෙන්න වෙන්න මේ කම්මැලිකම එනකොට යෝගාචර දැනගන්න ඕනේ දැන් හිත තියෙන්නේ කාමෙනම් නැත්නම් කාම සංඥාවෙනම් අරමුණෙන් හිත පිට යාම සතිය කැඩීම සමාධිය කැඩීම කියන අනුතරටපත් වෙනවා. යෝගාචර කල්පනා කරන්න ඕනේ නැත්නම් සපේලා උත්තර දෙන්න ඕනේ නැත්නම් ලෑස්තිලා යන්න ඕනේ මේ නීරසකම කම්මැලිකම එනකොට මම ඉන්නේ රූප කර්මස්ථානෙමද? කායානුපස්සනාවෙමද? මම ඉන්නේ කායානුපස්සනාවේමයි කියලා යෝගාවචර කමඨාන් සුද්ධකොට කියන්න පුළුවන් නම් ඒ යෝගාචර ජයග්‍රහණයට බොහොම ආසන්නයි. එයා දන්නවා මගේ හිත තාම තියෙන්නේ කය කියන සීමාව ඇතුලේ. මගේ හිත තාම තියෙන්නේ සමහරවට ආනාපානය ඇතුලේ. සමහරට ඒක තුනි වෙලා. ඒක කීකරු වෙලා. ඒක ආම්බාම් වෙලා. ඒක මේච්චල් වෙලා. නමුත් මගේ හිත පිට ගිහිලා නැහැ කියලා ඒක සමාදන් වෙනවත් එක්කම නැත්නම් ඒක යෝගාවචරය දැනගන්නවත් එක්කම ඒ යෝගාවචරයට ලොකු ශක්තියක් එනවා. දැන් මම කාමයේ අයින් කරා නෙවෙයි කාම සංඥා නැති නීවරණත් අයින් කරා විතරක් නෙවෙයි රූපේට හිත ගියා. රූපේට හිත ගියාම මායාවේ දෙවෙනි බලයන්ියත් එක්කයි දැන් සෙල්ලම් කරන්නේ. යුද ප්‍රකාශ කළ තියෙන මාර්ගයේ දෙවෙනි බලෑණිය එයා කරන්නේ මේ සාර්ථකත්වය අසාර්ථකත්වයක් විදිහට පෙන්න දීලා නීරස ගතියක් විදිහට පෙන්න දීලා ඒපා කරන ගතියක් විදිහට පෙන්න දීලා යෝගාචර නැගිටවල යවනවා යෝගාචර කියන ඔය ආනාපානි හරියන්නේ දැන් අනිච්ච දුක්ඛම් භාවනාව කරන්න දැන් බුද්ධානුස්සති ටිකක් කරලා බලන්න දැන් අසුභ භාවනා ටිකක් කරලා බලන්න මොකකින් හරි අර යන පෙත කඩනවා දී යෝගාචරිතේ නිකන් ඉන්නවට නිකන් බුද්ධානුස්සති කරුවා හැමකෝ දැන් ආනපානේ නැහෙනේ, පේන්නේ නැහෙනේ. ඉතින් ඒ නිසා නානා ප්‍රදේවල් ඔළුවට දාගන්න. ඉතින් ඒකට අර යෝගාවචරය මේ වැඩේ යනකොට ඒක හරියට කියව ගත්තනම් කමඨාන් සුද්ධ කරනකොට කරන්න තියෙන්නේ පොඩි දරුවෙක් නිදලේ සෙල්ලම් කර කර ඉන්නකොට සත පහක් ගිලිනවා. නැත්නම් ගල් කැටයක් කටේ දා ගන්නවා. ඉතින් ඒක දඟලනකොට බුදුජානනාංශයන උඹ දරුවට ආදරණ මොකද කරන්නේ? එක අතකින් බෙල්ල හිර කරලා දාලා ඇඟිල්ලක් දාලා ලේද්දි මේක ඇතලා ගන්න ඕන. අනේ බබාට අනුකම්පාවෙන් කියලා අනේ බබා ඕක ගිලින්ද නැත්තම් වමනේ කරන්න කිව්වට බබාට තේරෙන්නේ නැහැ ඕක ඇදලා ගන්න. ඒකට උගුර ටිකක් තුවාල වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. අන්නේ වගේ යෝගාවචරයට මෙතනදී කියලා දුන්නොත් උඹ ඌව තීන්දු කරන්න යන්න එපා. මනින්ද යනකොට වෙන දේ වෙන හැටියට කියපන්. විනිශ්චය කෙරුවොත් මාරපාක්ෂික වෙනවා. විනිශ්චය කෙරුවොත් මාර්ගපාක්ෂිකයි. අපිට තියෙන්නේ විනිශ්චයට යන්නේ නැතුව දකින්නේ දකින්න හැටියට කියන එකයි. එතකොට හරිය ලේසි යෝගාවචර කියලා දෙන්නේ මෙන්නටදී මේ වගේ කම්මැලිකමක් එන එක. නීරස ගතියක් එන එක. කාමච්ඡන්දේ කියන පළවෙනි මානසිකනවත් එක්ක නෙවෙයි මේ යන්නේ දෙවෙනි අර්ථය කියන චෛසිකයත් එක්කයි යන්නේ. ඒ අර්ථි චෛතසිකය නිසා අපි හැම වෙලාවෙම ලාමක කුසලයට බැඳෙනවා අධි කුසලයේ කම්මැලි කරනවා. මේක මේක සංසාරේ පුරාම අප කරගෙන ආපු බරපතල වැරද්දක්. එහෙම නැත්නම් අපි කිව්වොත් දාන දෙනවා දාන දෙනවා කියලා කියන්නේ හොරකම් කිරීම අනිත් පැත්තනේ. හොඳයි. ඒකයි කිසි වැරද්දක් නැත්තේ නෑ. නමුත් දාන දෙනවට වැඩිය හුඟක් හොඳයි. වඩා හොඳයි සීලේ. ඉතින් අපිට දාන දෙන පිරිසට වැඩි සීල් ලකින පිරිසට වැඩි. ඕනේ සමේ සමාජ සම්මිශ්‍රණයක් කරන්නේ දාන දෙන්නම් කිව්වොත් උඩ පැනගෙන අප්පු ටික අහගෙන ඉන්නේ කට්ටිය. අනේ මේ දවස් 7-8ක් එක දිගට සිල් රකින්න කිව්වොත් අයියෝ ව කරන්න බෑ. මේ බබාට අන්තිමයි බබාසනේ බයි දුවට බබෙක් හම්බෙන්න ඉන්න නානා ප්‍රදේවල් කියනවා මිසක් කුසලයට කැමති නැත්නම් පිනට කැමති හොඳට කැමති වඩා හොඳට යන්න ගියාම අපේම තකතිරුකම ඇර අපේම මෝඩකම ඇර අපේම නොදැනුවත්කම ඇර වෙන මොකක්වත් නැහැ ඒකට බුදුරජාණන් වහන්සේ එහෙම කරන කෙනාට දොස් කියන්නේ නැහැ. එයා පෙන්නන ඔබ දැන් අහුවිලා තියෙන කාමච්ඡන්දයට නෙවෙයි. කාමච්ඡන්දේ ඔබ ටිකක් තියෙනවා. දන් දෙන්න බෑනේ කාමච්ඡන්දේ නැද? නමුත් සීලය කියලා කියන්නේ අධි කුසලයක්. ඔය කට්ටියත් එක්ක කරන්න බෑ. කට්ටිය ඉන්නේ පස්සට දින්න විතරයි. අපේ ඉන්න කිසිම නැහැ. කිසිම සුහද කෙනෙක් ඉස්සරහට අල්ලු කරන කෙනෙක් නෙවෙයි. ඉස්සරහට අල්ලු කරන්නේ අපි සත්පුරුෂයයි කියලා කියනවා. කල්යාණ සත්පුරුෂයන් කියන ඉස්සරහට දාන අනේ තියෙන ඔක්කොම නාර ගමරාලා දිවි ලෝකයට වඩන පිටිපස්සෙන් එහිලා ගිය කට්ටිය වගේ තමයි. මේකට මම හිතන්නේ දන්නවා ඒ කතාව. ගමරාලගේ හේනේ හැමදාම වංගෙඩි ලකුණු තියෙනකොට ගමරාලගේ ගම්මිනිසුත් ඔක්කොම කියන වංගෙඩි බඳපල්ලා මේ හැම රැයට වංගෙඩිය විදිනවා. ඉතින් වංගෙඩි බඳලා බැලුවොත් වංගෙඩි පාරවල් තියෙනවා. භෝගනාශ වෙනවා. ඇත්තට ගමරාල හැංගිලා බලනකොට ලස්සන සුදු ඇතෙක් ඉතාලම සාන්ත දාන්ත විදිහට ඇවිල්ලා අර වට්ටක වැළුවේ ගෙඩි හේරම කනවා. ගමරාලේ එමීට එමීට එමීට එමීට මෙට ළඟට යනවා බලන්න. මොකද දවල් වගේ නෙමෙයි අත අදිලිසන බොහොම ලස්සන ඇතේ. ඌ කලබල වෙන්නේ එමීට ගමරාල කරන දේ වලිගය අල්ලා ගන්නවත් එක්කම ඇතා ඉස්සිලා ගිහලා දිවි ලෝකයක්. අම්මලවල ගිහලා බැලින්නම් මේ බින්දහම් කරන මොනවත් ඕනේ ගමරාල දිවි රෝගී. ගමරාල ඉතිපහුවෙන්ද ඇතා එන දවසේ ඇවිල්ලා පවුලට කියන ගම මහගෙට ඒක නෑ යෝදි හරි වැඩක් වුණා නේ ඊයේ මම මේ වංගෙදි බඳලා ගිහලා බලන්න හිටිය බලනකොට මේ මැල්ල බලන්න මේ ඇතෙක්නේ මම ගියා මේ වලිගයල ගතර උඩ ගියා මේ පාන්දර තමයි මං ආවේ අනේ මටත් යන්න ඕනේ ඊට පස්සේ කිව්වා ඒක නම් මට කියන්න බෑ ඒකට මේ රෑ දෙක හැමදාම ඇහැරගෙන ඉන්න ඕනේ ගමරාල ගමරාල උඹට පුළුවන් නම් වරේ හැබැයි මෙහෙමයි වැඩේ දැඟලි සද්ද මොනවක්වත් කරන්න බෑ මම ගියාට පස්සේ පිටිපස්සෙන් ඇවිල්ලා එල්ලියන් කන්නේ. ඉතින් ගම මාගේ ගිහිල්ලා අල්ලපු ගෙදරක ඔයා දන්නේ නැහනේ අපේ ගම මාගේ ඊ මාත්‍යා අපේ ගම මාත්‍යා ඊයේ දිවිලෝ ගිහිල්ලාලු. අනේ බොරු කියන්නේ හරියටම ඇත්තමයි. ඉතින් මම බොරු අපේ මනස බොරු කියනවා. විතර එහෙනම් අනේ මටත් එන්න ඕන. කාටවත් කියන්න බෑ. ඔයා විතරක් එන්න වෙයි. කාටවත් කියන්න එපයි කියලා ගමේ කතාවක් කිව්වොත් ඊට වැඩිය හොඳ ජනමාධ්‍යයක් නැහැ. ඒක යනවා දඩබඩ ගන්න. අනේ මේ කාටවත් කියන්න එපයි කියලා කියන්නේ. අපේ බැච් එකේ හිටිය යාළුවෙක් ඌට කිව්වොත් මොනවාරි හදිස්සියෙන් පණිවිඩ දෙන්න මෙන්න මේ මචං මේක කාටවත් කියන්න බෑ කිව්වොත් විනාඩි යනකොට ඔක්කොම දාන්න. ඒක නෝටිස් බෝඩ් එකේ දැම්මට වැඩිය හපක්. කියපු ගමන් බහුවෙන්ද වෙන්නේ මොකද්ද? කමරාල කියලා හේතු වෙන මායියා වෙල්ලෙලවා මායියා නේන තව කට්ටේ එලා අන්දුට ඇතා යන්න යන්න යන්න යන්න යන්න පිටිපස්සෙන් එල්ලෙනවා කට්ටේ. දැන් සේරම දිවි ලෝකයක්. ඉතින් නිකන් ඉන්න බැරුවට අර එකම අයියා කෙනෙක් අහනවා. කම්මහම් ගම්මහම් මහත්තයෝ ওই දිවි ලෝකේ රත්තරම්මයින කුරුණිය කොච්චරයිද කියලා මේ මෙච්චරද කියලා කිව්වට පස්සේ කට්ටිය ආයේ හේනේ. තනියම ගියා නම් මේක යන්න පුළුවන්. තනියම කියලා ගිහිල්ලා එන්නත් පුළුවන්. මේ දෙවන්නේක් ඉන්නවනම් කක්කා. අධි කුසලයේ කියන්නේ ඔන්න ඔත්තයි. අධි කුසලයේ කියලා කියන්නේ හුදකලාව. අධි කුසලයේ කියන්නේ තනි පංගලම. අධි කුසලයේ කියන්නේ විවේකී. අධි කුසලයේ කියන්නේ විස්රාමයේ මේ සෙනගක් එක කවදාකවත් ගන්න බෑ. ඒ නිසා එහෙම කෙනාට රූප කර්මස්ථාන නැත්නම් රූප ධර්මික භාවනා කරනවා කිව්වහම හරි ගිය ගමන් කාටද කියන්නේ හිතේ. එහෙම නැත්නම් අම්මට තාත්තට කියන්නේ හිතනවා. දරුවන්ට උගන්වන්න හිතනවා. මේ හැම දෙයකින්ම වෙන්නේ අත එකලස කැරෙනවා. ඒ එන්නේ මොකද? මේක දිහා බලාගෙන ඉන්නකොට ඒකේ රසයක් නැහැ. ආය කාමච්ඡන්දෙට වෙනවා මගේ කිට්ටුවක් දැර කියන්න ඕනේ මේකේ කොඩියල තියාගන්න ඕනේ මොනවා හරි දෙයකින් අර කාම ලෝකෙටම අදිනවා නිසා යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ මායя පළවෙනි මාරහිනව තමයි කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ එන්නේ නීවරණ ධර්මයට යනකම් විතරයි. හිතට එන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන ධර්ම අයින් කරගෙන යනකොට ඍජු සටනක් මෙහෙවන්න වෙනවා. අරමුණේම හිත බඳින්න වෙනවා. මෙනෙහි කරන්න වෙනවා. දිගට හිත පුළුවන් තරම් යොදන්න මේක පුළුවන් තරම් පිටපයින්. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යම් වෙලාවක අරමුණේ හිටියයි කියලා හිතන්නකෝ. මූල කර්මන්තානේ පරියන්කේ සක්මනේ ඉස්සල්ලාම දවස්වල කුතුහලයක් තියෙනවා. සීලීලාරයක් තියෙනවා. ජයග්‍රාහී යගේකට ඉදිරි ගමනක් තියෙනවා. මොකද නැවත නැවතත් යනකොට අනිවාර්යයෙන්ම කම්මැලි වෙනවා. කවදාකවත් යෝගාවචරකේ කම්මැලිකම කම්මැලිකමක් වශයෙන් කමඨාන් සුද්ධ කරනට වාර්තා කරන්න දන්නේ නැහැ. ඒ වෙනුවට කියන්නේ මට භාවනාව වැරදිලා. මට ඉස්සර හොඳට භාවනා කරගෙන ඉන්න පුළුවන් ඉරියව්වෙත් ඉන්න පුළුවන් දැන් මේ ආරමුණ එපා වෙනවා සිතුවිලි එනවා සද්ද හිතේ මීට අහන්න ඕනියාගේ ඒ කම්මැලිකම එන්නේ ඉස්සරම හිතේ මූල කර්මස්ථාන නැත්නම් කායනපසනාවේදීද ඒ කම්මැලිකමෙන් ගිහිල්ලා නිින්ද වැටිලා නිින්දෙන් නැගිටින කොටත් ඉන්නේ ආයෙත් කායනපසනාවේදී කියලා. ඕුණා භාවනායේ ජීවුණක් වෙන්නයි. මාර්ගයේ දෙවෙනි බලවේගයත් එක්කයි සෙල්ලම් කරන්නේ. එතකොට කම්පන චංචල අඩුයි. එතකොට සිද්ධි බහුලකම අඩුයි. යෝගාවේ හිත නිකන් උලන් වදින්නත් තැනකපත් වෙන පහන් දැල්ල වගේ ඔහේ තියෙනවා. ඒක යෝග ජීවිතේ කාමච්ඡන්දේ කැමති කෙනාට වෙන්නේ පාළු ගතියක් විදියට. විවිධ අරමුණු දිගේ රස විඳපු මනසගේ හිතට පේන්නේ පාළු ගතියක්, තනි ගතියක් විදියට. ඉතින් ඒක ජයග්‍රහී පැත්තක්. මේක හරි දෙයක් බවට පෙන්වන්න කොච්චර බණ ඇහුවත් බෑ. කො දන් දුන්නට නම් කොහොමඩක්වත් කරන්න බෑ. සිල්ලකට කොච්චර කෙරුවත් කරන්න බෑ. බනහලා මේ වගේ බනහනකොට සමහරව අල්ලගනි මේක කාපු කට්ටිය විතරක්. මේ ඉතිසලා මේ වැරද්ද කරපු කෙනෙකුට මේ බන කෙනෙකුට තේරෙනවා. තමන්ම කරලා තමන්ම දහස්වර වරදිනවා. හැබැයි මතක තියාගන්න මේ වැරද්ද කවදාකවත් දඬුවම් කළ යුතු වැරද්දක් නෙවෙයි. ඒකේ බුද්ධිලගේ දෝෂයක් නෙවෙයි. එයා දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ ආවේ මේ ලෝකෙට ඇයි කියලා. බුදුහාමුදුරුවෝ ආවේ මේ ගොරෝසු දේ සියුම් දෙකින් අයින් කරපන් සියුම් දේ වඩා සියුම් දෙකින් ප්‍රතිස්ථාපනය කරපන් සියුම් සියුම් තැන්ට යනකොට හිත එහි බානවා හිත සිලිලාරය කියන්නේ කාමේ තණ්හාව හිතට මේ එපාකම ගතිය එනවා කියන්නේ නිවන නමුත් ඒකට කැමති ඒකට හිත පසු බානවා ආදි කුසලයට පසු බෑම කියලා මේකට කියනවා මේක තමයි අරති චෛතසිකයේ හැටි ඒක නිසා තමන්ගේ අර්ථි චෛසිකේ නැත්තම් වැඩේ කරගෙන යනකොට වැඩේ ඇත්තට යනවා. නමුත් හිත කියනවා ඕක නෙමෙයි මම බලාපොරොත්තු වෙන වෙච්ච දෙයක් අපිට වැඩි මේට වැඩි ප්‍රතිඵලයක් ඕනේ. අපිට නැත්තම් මේක මට තේරෙන්න ඕනේ ආදි වශයෙන් අපේ හිත নানা ආකාර විදියට ක්‍රියාවත් වෙලා අර වැඩේ බාධා කරගන්නවා. කල්යාණ මිත්‍යෙක් දන්නවනම් එයා කතා කරලා පෙන්ලා දෙනව නෑ ඔතන හොඳට සීයෙන් යන්න. ඔයාලට තේරෙයි මේ කාමයේ සහ කාම සංඥාව අයින් වෙනකොට රූප ධර්මයට හිත පුණ දාගෙන එනකොට අර කාමයේ තරම් හිත කුප්පණ ගතියක් රූප ධර්මේ නැහැ. එතකොට හිතේ මේ වගේ හේබෑමක් එනවයි කියලා කියන්නේ තණ්හාව අපේ බුදුචානන්සේ පාවිච්චි කරන එකට වචනේ විරජ්‍යති කියනවා. රංජනීය කරන්න බෑ. විවෘත වටිනා විචිත්‍රතාවේ නෑ විචිත්‍රතාවේ හිමීට මල් චීත්‍යයක් අවුවේ දාලා තිබ්බොත් දව මාස ගාණක් ඒ කියට මල් මොස්තරේ එන්න එන්න හේබාන. එතන හොඳට මල් චීට්ටයක් අරගෙන ඉවරලා ක්ලෝරින් වතුර දාපුවාම විරංජනේ වෙනවා. සුදු වෙනවා. එතකොට ඒක අර ලස්සන කැපිපේන පාට නැති වෙනවා. කැපිපේන පාට තමයි තණ්හාව කියන්නේ. ඒක තමයි මේ සංසාරේ හිත බැඳින එක. දැන් බුදු දානසික ක්‍රමේ මේ තණ්හාවේ බැඳෙන හිත ගැලවෙනකොට Tamande හිතෙන්නේ මොකද්ද? කම්මැලි උනායි. නීරස උනායි කියලා. තනි උණයි කිය. කොටු උණයි කිය. ඒක බුදුහාමුදුරුව බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා සාදු කියලා පිළිගන්න ගුණයක්. නමුත් කාමයේ පැත්තෙන් බලනකොට පරාදයක්. මුස්පීන්තුවක්. කම්මැලිකමක්. නීරස ගතියක්. ඒ මොකද එයා දැන් වැඩ කරන්නේ මායාවේ දෙවෙනි බලවේගයත් එක්ක. මේ නිසා යම් කෙනෙක් දන්නවනම් මට භාවනා කරගෙන යනකොට කොයි අරමුණේ භාවනා කරත් ටිකක් දුර යනකොට පව් පව් වෙනකොට වැඩි කොහො කොහො වෙනවා වගේ එපා වෙන ගතියක් තියෙනවනම් හොඳට මතක තියාගන්න තමන් සිව්පසයේ සම්බන්ධයෙන් ඕනෑට විදිහ කිචුකම තියෙනවා නම් කැමැට ඇඳුමට නිවාසනයට බේතට කිචුකම තියෙන මිනිහට මේ අර්ධිචෛසිකේ ජය ගන්න බෑ ඒ නිසා තමන්ගේ ඇඳුම පිළිබඳව ප්‍රයෝජනෙට සලකලා සරල ඇඳුමකට පුරුදු වෙන්න. එවනට මේ ඇඳුම් වස්ත්‍ර වලට යණ්ඩයි කෝලම් කරන්න පටන් ගන්න මනුස්සර කවදාකවත් භාවනා හම්බෙන ප්‍රතිඵලයේ පේන්නේ Tamange අර රුචිකත්වයට බාධාවක් විදියට. ඒ වගේම ආහාරය පිළිබඳ බඩ බඩජාරිකම කාවිරි ඇටෝම් ගෙදර ගියා වගේ කෑමටම යන මනුස්සයාට භාවනාවේදී භෝජන සංග්‍රහ ගැන කල්පනා කරන පාටි ගෝයින් ඉන්න මනුස්සයාට භාවනා කරන්න බෑ. භාවනා කිරීම මේ දෙක උරස් වෙනවා. ඒගොල්ලෝ ගෙවල් හදනවා ඉන්න තැන සුඛෝපභෝගී කරනවා යාන වාහන ඒව ගැන නිතරම කල්පනා කරන එක කරන්න මේක වෙන්නේ ඒ අර උනන්දු ගතිය මේ භාවනාදී කඩනවා වගේ භාවනාදී තියුණු ගතිය නැති වෙනවා ඒ වගේම බෙහෙත් පිළිකර පිළිබඳවත් ලද දෙයින් සතුටින් නැති කෙනාට බෑ ඒ නිසා සරුවඥාන්සේ සඳහන් කරලා තියෙනවා ආර්ය වංශ සූත්‍රයේදී සන්තුට්ඨෝ හොති iter iter ජීවරේන පැවිද්දෙක් ගැන කතා කරනවා ඔබට ලදයන් චූරකින් සතුටින් පුරුදු වෙනවා එමුතු මට අසවල් ජාති අසවල් පාට මෙහෙම සිවුරක්ම ඕනයි කියලා කියන මිනිහට කවදාකවත් භාවනදී මඳ හත් දෙයකට අපි කියන්නේ අර පිටිමැස්මකට ඒකඟ වෙන්න බෑ. ඒකම සන්තුට්ඨෝති ත්‍රිතර පින්න පාතේන. ලදයන් පින්න පාතෙන් ඊය පින්න කුරුතයක්. මේ හවල් දේ මොනේ හවල් එක මොනේ කියලා කොහොම එහෙම කෙනෙකුට කොහොමද භාවනාවේදී මේ හම්බෙන මේකට මුණ දෙන්නේ? සන්තුට්ඨෝති ත්‍රිතර සේනාසනේන. මේ ලදයන් සීනාසනකින් පුරුදුයන් ඉඳපන් ඕකම හැමදාම මට අර කොනේ කියලා දඟලන මිනිහෙකුට භාවනාදී යන රූප ධර්ම ගෙවිගෙන යනකොට වසන්න බෑ. ඒසා කුමර කුමරි ශප බලාපොරොත්තු වෙන සුඛෝපභෝගී වෙන අදි පරිභෝගිකත්වයට යන කෙනාට මේක වස මේ බණත් වස. නිකමනේ හරි මම මේක කිව්වොත් එහෙම රේඩියෝ එකේ මොනවා කරයිද? ගහයි ඔලුවට වගේ. මේ මොනවද මේ ගිහිල්ලා කතා කරන්නේ? මොකද රේඩියෝට උදව් කරන්නේ බිස්නස් කාර්යෝ. ටෙලිවිෂන් එකට හාමුදුරන් කියලා බණ කියවන්නේ බිස්නස් කාර්යෝ. කියවට සියාමුතු ගිහිල්ලා කිව්වොත් දැන් බිස්නස් කරන වට යන්න එපා. ඔයගොල්ලෝ මේ ABCD ආර්ථිකයට යන්නේ අලබතල කොස් දෙල් කිව්වොත් මේ ඉවරයි බිස්නස්. ඒගොල්ලන් ඕනක තියෙන්නේ ඇමරිකාවෙන් දෙන ආර්ථික ක්‍රමය. ඔය එක ටෙලිවිෂන් එකක පෙන්වනවාද කියලා හොර දෙකෙනෙක් කියලා කොස් කාපන් කියලා. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එක පෙන්වනවා. මඤ්ඤොක කපන් කිය. නෑ ඒගොල්ලෝ හදන කීල්ස් ෆුඩ්ස් ගන්න. නැත්නම් මේ බේ කෑම ගන්න. ඉතින් ඒ මිනිස්සුන්ට මේව අල්ලන්නේ නෑ. මම හිතන්නේ ඕගොල්ලන්ට අල්ලන්නේත් නැතුව ඇති. ඒකට කරන්න දෙයක් නෑ කියන්න තියෙන මෙච්චරයි. ඒසාව තමයි අවශ්‍ය නම් අරතිය ජය ගන්න ඡාම් ජීවිතයකට පුරුදු වෙන්නේ. ඒ ඡාම් ජීවිතය බුදුචානන්ත විස්තර කරන්නේ ප්‍රයෝජනේ සලකලා මිස කිසි දෙයක් ගොඩ ගන්න එපා අතිශෝක්තියට තියාගන්න එපා. මේ ගොඩ ගන්න හැම දෙයකින්ම නඩත්තුවක් කියනවා. නඩත්තු බරක් කියනවා. ඒ නඩත්තු බර කවදාකවත් ඔය රූප ධර්ම කාමයේ ගෙවම් කළා රූපෙට යනකොට හිත උනන්දු කරන්නේ අර කරමු නැති දේවල් කරන්න තියෙන දේවල් කල්පනා කර කර අර අරමුණේ හිත තියෙද්දිම මෙව කර කර ඉඳලා හරියන්නේ අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා උඩ දාන්න පටන් ගන්නවා. අර එල්ලේ කඹේ විසිනා වගේ තියෙන එල්ලේ කඩනවා. කවදාකවත් එහෙම දෙයක් නිස්සරණ ධර්මයකට කැඩෙන්නේ නැහැ කැඩෙන්නේ කාමයටමයි. කමන්නේ ඒකට කමක් නැහැ දැනගන්න දැන් මේ රටනේ යන්නේ මායාවේ දෙවෙනි සීනාවත් එක්ක කියලා. ඒ නිසා අපි ඒකෙන් අපිට සතුටු වෙන්න පුළුවන් හරියට මේක හරි පැත්තට දාගත්තොත් මම දැන් කාමයට අයින් කළා. එහෙම නැත්නම් කාම ගුණයන් අයින් කරගෙන කාම සංඥාවත් අයින් වෙලා තියෙනවා දැන් මේ රූප ධර්ම දිගේ යන්නේ. මෙන්න මේ රූප ධර්ම දිගේ යනකොට ඇති වෙන මේ හේබාන ගතිය නැති කිරීම සඳහා සරුවචනස අපට මතක් කරලා තියෙනවා මේ දකින්න රූප ධර්මය ආශ්‍රස ප්‍රසාසේ දැන් ධාතු ගුණ වශයෙන් බලපම් මේකේ උණුසුම සිසිලස කම්පන චංචල ගති පට වියාපෝ තේජෝ වශයෙන් මූල ධර්මානුකූලව මේක විග්‍රහ කරන්න බලපම් නැත්තම් පාළුක තියෙනවා ඒකට උපමාවක් තමයි ආශ්වාසය කියලා වැටෙන්නේ හතර මහා ධාතුන් විතරනේ උණුසුම සිසිලස වැටේ එතකොට ඒකට කියන අපි තීජෝ ධාතුව කියලා. නිදිමදින ගතිය පාඨවි ධාතුව. එහෙනම් වැගිරෙන පිඩු කරන ගතිය ආපෝ ධාතුව. එහෙනම් බුම්බන හකුලන ගතිය වායෝ ධාතුව. ඒ නිසා මේක තුල මේ හුස්ම කියන එක තුල පිම්බීම හැකිලිම තුල තියෙන ධාතු බලන ගතිය වෙනකොට හිත අලුත් වෙනවා. හිත වෙන මට්ටමකට බහිනවා. එහෙම නැත්නම් රූප ධර්ම දිගේ විසිතුරු කරලා බලනවා. වතුරු ගහලා බලනවා. විචිත්‍ර කරලා බලනවා. ඉතින් මේක විපස්සනාවට යන එහෙම නැත්නම් විචක්ෂණ බුද්ධියට තන දෙන එහෙම නැත්නම් තෘෂ්ණාව විතරක් නෙවෙයි අවිද්‍යාවත් කඩන තැන. ඒක නිසා ඉස්සර වගේ මට හුස්ම බය විනාඩි 10ක් ගන්න පුළුවන්. මට නැත්තම් පය විදිනකොට මෙහෙමයි කියන්නේ නැතුව ඒ හුස්ම ගන්නකොට දැනෙන උණුසුම් ගති සිසිල් ගති එහෙම නැත්නම් කම්පන චංචල ගති එහෙම නැත්තම් තියෙන කුම්බන හකුලන ගති එකින් එකට එකින් එකට මාරු වෙන්නේ කිසි විදිහක්ජාවක් නැතුව. මේ උණුසුම තියෙන තැන සිසිලස එනවා මොකුත් වෙනසක් වෙන්නේ. මේ කම්පන වෙච්ච තැන මේ චංචල නිශ්චල වෙන ප්‍රශ්නයක් නැහැ. මේ කුම්බන වගේ වෙන්නේ මේ අකුලලා වෙන්නේ නම් මොකුත් වෙන්නේ නැහැ. ඒකට යෝගාවචරය හිතේ හිත යොදවනවා මේවා සැලෙන දේවල් වුණාට අෂ්ටලෝක ධර්මේ වුණාට මේක දිහා නොසැලී බලන්න පුළුවන්. උණුසුම තිබුණත් සිසිලස තිබුණත් දෙක දිහාම නොසලී බලන හිටර මොකුත් වෙන්නේ නැහැ. හතියට මොකුත් වෙන්නේ නැහැ. රත් උනායි කියලා සතිය රත් වෙන්නේ නැහැ. සීතලුනායි කියලා සතිය සීතල වෙන්නේ නැහැ. පිඹුනායි කියලා හැකිලුනායි කියලා සතිය දිහා බලනකොට හැම වෙලාවෙම මේවා ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් එකට ඉන්නේ. මේ ධාතු ලක්ෂණයේ තියෙන විචිත්‍රත්වය තමයි ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් එකට ඉන්නවා දෙන්නට එක නම කියන්නේ. උණුසුම සීතලස කියලා කියන්නේ තන්නේ කර ගැටුම් ගැන හතුරු දෙන්නේ. දෙන්නට තේජෝ කියලා එක නමයි දෙන්නේ. ඊට කරන ගතියයි වැගිරෙන ගතියයි කියලාකට ප්‍රතිපක්ෂ ධර්ම දෙක දෙකටම ආපෝ ධාතුව කියලා කියනවා. බර ගතිය හැලු ගතිය දෙකටම පාඨවි ධාතු කියලා කියනවා. කුම්බන හකුලන ගතිය සහ දරණ ගතිය වායෝ ධාතුව කියනවා. ඒ නිසා හුස්ම කියන වචනේ වෙනුවට තමන්ට මේ ධාතු ගුණ වශයෙන් බලන්න කියන හිත සිමීට ප්‍රඥප්ති ශේෂ්ත්‍ර ඉක්මවලා පරමාර්ථ ධර්ම දිහාට යනවා. මේ අර අරතිය කඩාගන්න, කම්මැලිකම කඩාගන්න, එහෙම නැත්නම් හිතට අලුත් අභ්‍යාසයක් දෙන්න පට මේ සතිපට්ඨාන සූත්‍රය, ආනාපාන සති සූත්‍රය වගේ වල සර්වචනසේ පෙන්ලා තියෙන ක්‍රමයේ. එහෙම නැත්නම් හිත නිදි නිදි කඩනවා. හිත කම්මැලි වෙනවා. එසා කම්මැලි වෙන්න දෙන්නේ නැතුව කොක් ගාලා ගන්න ඕනේ. මේ දකින්න විදිනකොට බලන්න කවදාකවත් Tamanට තද ගතිය දකින්න පුළුවන් කියලා මෙලෙක් ගතිය නැතුව දැන් මේ මේ පොළොව තදයි. එතකොට පොළොව කකුල පැතිරලා මේ පොළොවේ හැටියට අඩිය දිනවා. වැලි පොළොව යනකොට වැලි පොළොව මෙලෙකයි. වැලි පොළොව පයේ හැටියට ඇඩ ගන්නවා. එතකොට අපිට තියෙනවා පය තද වෙනකොට පොළොව මෙලෙකයි. නැත්නම් පොළොව මෙලෙක් කරනකොට පය තදයි. පොළොව තද වෙනකොට පය මෙලෙක් කියලා ඒකට දරලා පැතිරලා අල්ලනවා. පොළොව රස්නේ වෙනකොට ඒ රස්නේ තේරෙන්නේ ඊට වඩා පය සීතලින්ද. එතන පොළොව සීතලයි කියලා තේරෙන්නේ ඊට වඩා පය රස්නේ හින්දා. ඒ නිසා යෝගාවචර කරනකොට මට ඇවිදිනුට රක්ෂණ ගතිය දැනනවා කියන්නේ නැතුව මට ඇවිදිනුට පයේ රස්නේ ගතිය දැනුණා පොළොවේ සීතල ගතිය දැනනවා කියවනේ කිය පියවර දෙක තුනකින් ඉස්සරහයි. මම ඇවිදිනුට කම්පන ගතියක් දැනුණායි කියලා කියන්නේ පය නිශ්චලයි කියන එකයි. නැත්නම් මට පැවිදිනකොට නිශ්චල ගතියක් දැනෙනවා කියලා කියන්නේ පොළව නිශ්චලයි, පය චංචලයි. මෙන්න මේ විදිහට මේ දකින සංසිද්ධිය ධාතු වලට දාලා කතා කරන්න යනවනම් එයා කරන්නේ අර අල්ලාගත්ත රූප ධර්මය හුන්තට විස්තර කරලා බලනකොට කාමයට එන්නේ ඉඩක් නැහැ. කාම සංඥාවට එන්නේ ඉඩක් නැහැ. මොකද පටවි ධාතුවට ප්‍රේම කරන්න බෑ. මට මේ පටවි ධාතුව වේවා. ඒව අපි කිව්වට එන්නේ නැහැ. මේ උණුසුම මට වැඩි වේවා කියවට වැඩි වෙන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට අපිට තියෙන මේ උණුසුම, මේ සීසලත, මේ කම්පන ගති, මේ චංචල ගති කියලා ධාතු ක්‍රියාකාරීත්වය දිහා බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාචරය තේරෙට පටන් ගන්නව භාවනා නොකරුපේ කාටත් ওই ධාතු ඔහමමයි. භාවනා කරුපේ කාටත් එහෙමයි. නමුත් ඒ මෝලා ඒක නෙවෙයි බලන්නේ කාමී. මම මේ පියවර කීපයක් ගිය නිසායි මට මේ පේන දේ ධාතු වශයෙන් පේන්නේ. නිවන් දැකපු මිනිහටත් ධාතු ධාතුමයි. දේවදත්තටත් ධාතු ධාතුමයි. ඒ ධාතු දන්නේ නැහැ මේ පණ තියෙන ශරීරයක දින්නේ නැද්ද කියලා. ඒ ධාතු දන්නේ නැහැ මේක ගෑණියෙක්ද පිරිමියෙක්ද කියලා. ඒ නිසා අපිට මේ ධාතු ස්වરૂපේ දැක ගන්න පුළුවන් නම් අපි ප්‍රධාන වශයෙන්ම රූප ධර්ම පිළිබඳව හොඳ අඩියකට බහිනවා. කිසිම විනිශ්චයක් නැහැ. මේක වේවා, මේක නොවේවා, මේක මංගලයි, මේක දුමංගලයි, මේක සාධාරණයි, මේක අසාධාරණයි නෙමෙයි. වෙන දේ වෙන හැටියට දකිනවා. ඇත්ත ඇති හැටියට දකින්න පටන් ගන්නකොට අර කම්මැලි ගති, නීරස ගති වෙනකොට යෝගාවචරය කමඨාන් සුද්ධ කරන්න වෙලා වෙන්නකම් බලනවා. යාට කියන්න පුළුවන්. මට පය තිනනකොට පය මෙලකයි පොළවේ තද ගතිය වැටුණා. ගලක පය හැප්පුණා. එහෙම නැත්නම් පොළවේ තදයි, පය මෙලකයි එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස වල මේ සීසීලතයි උණුසුමයි කම්පනයි චංචලයි තරංග වේග නැත්නම් වේග নানা ප්‍රකාර දේවල් කතා කරන්න පටන් ගත්ත පස්සේ ඔකට ඉඳගෙනම සක්මන් කර කරම ඉන්න ඕනේ ඕනේ වෙලාවක මේ ගැටුම තියෙන්නේ 13 අතර හොඳට තේරෙන පටන් අර ගන්නවා මේ පටන් ගන්නකොට බබාලා පන්ති කියලා පාඩම් ගන්නවට ටිකක් ලොකු වෙනකොට ශේෂ්ත්‍ර පාඩම් උගන්වන්න ඕනේ ඊට පස්සේ රටේ උඩ තියෙන පාඩම් ඉගෙන ගන්න. ඒ වගේ අර රූප ධර්මයක් අල්ලා ගන්නවා ඉඳගෙන රූප ධර්මයක් අල්ලා ගන්නවා දක්පම් කරන ගමන් රූප ධර්මයක් අල්ලා ගන්නවා වෙන වැඩක් නැතුව එකම වැඩක් කරන ගමන් ඊට පස්සේ බලනවා මේ රූප තමයි තියෙන්නේ හැමතැනම ඒක පැතිරලා බලන්න ගියාට පස්සේ ඒ මනුස්සයාට හැමදාම නිස්සාරණ වලට ඇවිල්ලා භාවනා කරන්න ඕනේ නැහැ. ගෙදරිනකනත් පලා කපන ගමන් වලං හොදන ගමන් හාල් කරන ගමන් ධාතුලින් මොනවා වෙනස්ලා තියෙනවා. එතකොට ඒව පිළිබඳව මේක වේවා නොවේවා රුචි අරුචිකම් මනාප එනවා එනකොට තේරෙනවා මේ ධාතු කියලා කියන මෙච්චර මුරගාලා සුද්ධ ධර්මතාවයක් පෙන්නදී මේ ධාතුත් අල්ලන අපිත් ඇවීම ඇති කරගන්නවා හිතමනාපකම් ඇති කරගන්නවා මේ ධාතු ටික මත බුදුරජාණන් සදාන් ගන්න බල පෙන්කෙල්ල පෙන්කෙල්ල මැරලා ගියාට පස්සේ ওই පටවි ධාතුව පටවි ධාතුවට යනවා තේජෝ ධාතුව තේජෝ ධාතුවට යනවා වායෝ ධාතුව වායෝ ධාතුවට මොකද්ද තටමන්නේ මොකෝ උඹ තටම වේ කියලා කොට අතර වෙනවනේ. මගේ දරුවා මැරිලා ගියා. මගේ අම්මා මැරිලා ගියා. ගහක් වැටලා මැරිලා ගියා. පඩවි ධාතු පඩවි ධාතුරේක තියෙනවා. මේක කල්ැතුවම ලැහැතිලා ඉන්නවනම් ඕනම කෙනෙකුට වීදුරු අධ්‍යා බලන්න තෝ ඉතින් කැදෙනවා. ඉතින් ආයි මැටි කැල කැඩුනායි කියලා අඬන්න දෙයක් තියෙනයි. බුදුහාම කරන මේ ලෝකේ කොච්චර කුඹල්ලු පහළ වෙන්නේ නැද්ද? කොච්චර මැටි කැල හදන්නේ නැද්ද? ඒක කලයක්වත් තියෙනවද හදාකාලිකව? ඔක්කොම නැවත මැටි බවට පත් වෙන ඉතින් මෙව අල්ලන ඉසాత බඳගෙන අඬන්නේ මේ ධාතු හරහා මම මේක හදන්න හදනවා ධාතු හරහා මගේ කියා ගන්න හදනවා ධාතු හරහා ආත්මයක් දෙන්න හදනවා ධාතු hina වෙනවලු බඩ බඳගෙන අනේ මෙහෙමත් තකතිරු જાතියක් හතරමා hinaවෙන් එකක් තමයි මහ පොළොව hina වෙනවලු ඉන්න කම්මිය අකු දෙපා වේලි බැඳගෙන නඩු කියාන විදම් බූදල් හැටගෙන නටනවා මරනකොට අඩි 6ක ඉඩම් කැලක් විතරයි ඕනේ හැම එකකටම ඔච්චරයි හැබැයි ධන කුවේරෙක් වශයෙන් මරුණාත් නිකන් හිඟන්නේක් වශයෙන් මරනත් ඔය අඩි 6 ගන්න නෙමෙයි ඉන්න කම්මිය නටන්නේ එදාට මහ පොළොව බඩ බැඳගෙන නටනවනේ මේ මේක මැරිලා ගිහලා අනිත් හැරේ ඉපදිලා ආයෙත් ඔකල්ලනවා ඒකල ඒකම මැරිලා ආයෙ පොළොවට දිය වෙනවා ඉතින් මෙහෙව් ධාතු ගුණයක් දන්නවනම් අපිට ඊර්ෂ්‍යා කරන්න, ක්‍රෝධ කරන්න, මාන කරන්න වෙනුවට ධාතු පැත්තට හිත දාන්න අපි ලොකු සාංශ කියනවා මෙච්චර මුරගාලා ධර්මයෙන් පෙන්ලා දෙද්දී අපි කොච්චරක් ඒක නීරස කරනවද? යොනඩේ ධාතු ඉත්‍ත්‍යාවක් නම් පුරුෂයෙක්ගේ ධාතු වලට කැමතියි. පුරුෂයෙක් නම් ඉත්‍රි ධාතු වලට කැමතියි. මේ මේ මේ ටික මට ඕනයි කියන. මේ මේ කෑල්ල මට ඕනයි කියන. තීන් තෝරනවා. මේ තෝරන්නේ ඒ ධාතු මතින් මාවලා පෙන්වන බාලාලාපනේ නැත්තම් මායා කතය. එහෙම නැත්තම් මේකේ තියෙන තුච්ඡ භාවය දන්නේ නැතුව අපි ලේගෝ සෙට් එකේ තියෙන කෑලි වලින් ලස්සන නිර්මාණයක් කළාට පස්සේ ඒ නිර්මාණයට ප්‍රේම කරනවා. ඒක කරනකොට පස්සේ ආයෙත් අර පරණ කෑලි ටික නමයි. ඉස්සර පොඩ්ඩලමෙන් සෙල්ලම් කරන ක්ලේ ගෙනත් දෙනවා. ඉතින් ක්ලේ වලින් එක එක රූප හදනවා. අන්තිමට කරනවා පස්සේ ආයෙත් ක්ලේ ක්ලේම තමයි. සාරිපුත්‍ර බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල ස්වාමීන් වහන්සේට කතා කරලා තමන්ගේ පුත්‍රයාට අජ්ජත් පඩවි ධාතු බහිද්ධා පාඩවි ධාතු පඩවි ධාතු රේවේසා රාහුල හොඳට බලපන් මේ ඇතුළත පඩවි ධාතු ටිකක් තියෙනවා තද ගතිය බාහිරෙත් තද ගතියක් තියෙන දෙකම පඩවි ධාතු ඒ පඩවි ධාතු දන්නේ උඹේ ඇඟේ ඉන්නවා කිය. ඌ දන්නේත් නැහැ එළියේ තියෙන මරිච්චියක ඉන්නවා කිය. අන්තෝජාරින් වහන්සේලා කියනවා හුඹස් හරහා ඉලුක්ගත වෙනවා. එවිලා උඹා උඩ ඉලුක් ගහන්නේ ඉලුක් ගහන්නේ මම ඉන්නේ උඹාක කියලා. ඒ උඹා දන්නේ මග උඩ ඉලුක් ගස් තියෙනවා. ඒ වගේම අපි මේ කොණ්ඩේ උඩ කෙස් තියෙනවායි කියලා ඔළුව උඩ කෙස් දන්නේ මේ ගෑණියෙක් ගොළුෙද තියෙන්නේ පිරිමි ගොළුෙදක මෝස්තරයක් දාපු එකක්ද නැත්නම් සුදු පාටලා කළු කරුපු එකක්ද කළු විතරලා සුදු කරුපු එකක්ද දන්නේ මේ ඉන්න දවස් දෙකට මේ නටන නාටකමේදී කොච්චර අනුන්ට ඊර්ෂ්‍යා ක්‍රෝධ මන අපි ඇති කරනවා කොච්චර ලිංගිකයන් උපහාර කරනවා මේ ධාතු වශයෙන් බලන්න ගියා නම් හැම එකාම අන්තිමට පොළොවට පස් වෙනවා. ඔය ඔච්චර දීග ජන්තුලා හිටියට ඔය මොන වී හිටියත් ඉවරයි. අන්නේ පැත්තට ගියා නම් Tamanට ආතතිගත වෙනකන් මට මේක වේවා මේක නොවේවා අර කැලල වේවා මේක මොකද ධාතු වල හැම තැනම සමානකමක් තියෙනවා ධාතු වල කවදාකවත් කෙනෙකුට විසත් සැලකිල්ලක් එවුවගේ නැහැ ඉතින් මේ ධාතු වශයෙන් බලන ගත්තොත් අර කාමයේ සහ කාම සංඥාව අයින් කරාට පස්සේ හිත ඇකිලෙන්න හිත නීරස වෙන්න හිත කොම් වෙන්න තනි වෙන්න දෙන්නේ නැතුව අපිට තීරණ පටන් ගන්නවා මේ කය කියලා Tamanට හම්බෙච්ච කොටහ අරගෙන බැලුවොත් මේ මිනිස්සයා බැලුවත් මේ මිනිස්සයා බැලුවත් ඒකේ නාගියත් ඔතෙන්නම තමයි යන්නේ. එතනදී අපි අතරින් සම්පූර්ණ මනුෂ්‍යකම විතරයි. ඥානකම් පිරිවිකම් උසස්කම් පහත්කම් මොකක්වත් නැහැ. ඒවා සේරම තියෙන අර තුච්ච බව දන්නේ නැති වුණොත් මායාකතේ දන්නේ නැති වුණොත් බාලාලාපනේ දන්නේ නැති වුණොත් මේක මාර දෙයිය බව දන්නේ නැති වුණොත් අපි මේව අල්ලගෙන අරය හොඳයි මේක නරකයි මට අරක වේවා මේක වේවා කියලා රණ්ඩු සරුවල් කරනවා. රණ්ඩු සරුවල් කරන්නේ මේ දෙයක් ඇතුළේ තියෙන මේ ධාතු සුසුපේ දැක්කේ නැති. ඒසා භාවනාවකදී එතෙන් යන්න පුළුවන් නම් ඒ යෝගාවචරය සුද්ධ වශයෙන්ම විපස්සනාවේ ඉන්නේ. ඒ වගේ මෙයා හොඳට දන්නවා සතිය කියන එක නිකන් මේ ආවට ගියාට ගියක් නේ හොඳට මෙහෙवला එනේන දේ පතුරු ගහලා විසිතුරු කරලා විස්තර වශයෙන් බලන්න පුළුවන් විතරක් නෙවෙයි කියන්නත් පුළුවන්. ඕන කෙනෙක් අහුවම කියන්න පුළුවන්. අනේ එතනදී තමයි යාගේ කරන දේ පිළිබඳව සංඥාවෙන් sannivedanayeට යාට දක්ෂකමක් ඉන්නේ ඇත්ත ඇති හැටියට දකින්න විතරක් නෙවෙයි ඇත්ත ඇති හැට කාටද කියන්න පුළුවන් නම් ඒ ප්‍රකාශයේ බුදුහාමරක ප්‍රකාශයක් වගේම තමයි. ඒ සමේ අල්ලාප සල්ලාප පැත්තක තියලා පොඩි වෙලාවක හරි කමන්නේ ශක්තිය හම්බ වෙච්ච වෙලාවක කමන්නේ හරියට මේක දිගේ බලන්න යන්න පුළුවන් නම් අපිට ওই චීනක් කන්නාඩි ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් ටෙලස්කෝප් මොකක්වත් ඕනේ ওই විද්‍යාඥයෙක් හොයන දේ බුදුහාමුදුරුවෝ අවුරුදු 2600කට ඉස්සෙල්ලා ඔයිට වැඩිය දැක්කා ඔය දුර දක්න තිබුණෙත් නෑ අන්වීක්ෂ තිබුණෙත් නෑ දැන් අන්වීක්ෂ තියාගෙන ඉන්න මෝල් වහන්සලාට තේරෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කොහොමද මේක දැක්කේ කියලා ඒ ක්‍රමයේ තමයි බුදුහාමුදුරුවෝ අපට පෙන්වලා දීලා තියෙන්නේ නිසා අනම්මනම් අනුන්ගේ දේවල් බලනවා වෙනුවට තමන්ගේම හුස්ම දිහා තමන්ගේ ඇතුළට හිත හරවන එකයි කියන්නේ ඉන්සයිට් මෙඩිටේෂන් කියලා මේකට කියන්නේ ඇතුළට හරවන එක. වෙන මොකක්වත් නැහැ. බාහිර වැලීමට ඔය ඔක්කොමලා දන්නවා. ඒක පිළිබඳව අලුතින් කියලා දෙන්න දෙයක් නෑනේ. බාහිරට යොමු වෙච්ච අත්දැකීම ඇතුළට හරවලා කාමලෙල්ල ගලවලා කාම සංඥාලෙල්ලත් ගලවලා රූපෙට ආවට පස්සේ රූපෙදී කම්මැලි වීම නැතිවීම සඳහා ධාතු මනසකාරය වශයෙන් යොදණ්ඩයි ඒ කෙරුවොත් මට මේ කම්මැලි නිසකම නැති වෙනවා ඒ නිසා මම මෙතෙන් ආවට පස්සේ හිත මේ අලවලා තියන්න හිත මේක විසිතුරු කරලා බලන්න ඕනේ කියන පණිවිඩේ අද ධර්ම දේශනාවෙන් ලැබුවා නම් මම හිතනවා සාර්ථකුණයි කියලා සියලු දිනාටම තමන් කරගෙන යන වැඩ උනන්දුවෙන් ශක්තියෙන් ධෛර්යයෙන් කරගෙන යන්න මේකත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා